පංචමෝ පරිච්ඡේදෝ පස්වෙනි පරිච්ඡේදය තතිය ධම්ම සංගීති තුන්වන ධර්ම සංගායනාව යා මහා කස්සපාදීහි මහා තේරේහි ආදිතෝ කතා සද්ධම්ම සංගීතී ධේරියාති පවොච්චති අප භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු සතරවෙනි මාසයේහි අපගේ මහා කස්සප මහරහතන් වහන්සේ ආදී මහරහතන් වහන්සේලා විසින් පළමුවෙන්ම යම් සංගායනාවක් කළාද ඒ පළමු ධර්ම සංගායනාවට කියන්නේ තේරියා කියලායි ඒ කියන්නේ තෙරුන් වහන්සේලාගේ දේ කියලායි. ඒකෝවතේරවාදෝසෝ ආදිවස්ස සතියහු අඤ්ඤාචරිය වාදාතු තතෝ ඕරං අජායසුං ඒ තේරියා නම් වූ තේරවාදය පමණමයි මුල් අවුරුදු 100 ඇතුළත තිබුණේ දෙවන ධර්ම සංගායනාවෙන් පස්සේ අන්‍ය වූ ආචාර්යවාදයන් පහළ වුණේ තේහි සංගීතිකාරේහි තේරේහි ဒ ුතියේහි තේ නිගහිතා පාප බික්ඛු සබ්බේ දස සහස්සකා දෙවන ධර්ම සංගායනාව සිදු කළ ඉස්තවිරයන් වහන්සේලා විසින් දස වස්තුෙහි පක්ෂය ගත්තා වූ භික්ෂූන්ව පාප භික්ෂූන් වශයෙන් නිග්‍රහයට ලක් කළා. ඔවුන්ගේ ගණන දසදහසකි. අකංසා චරිය වාදන්තේ මහා සංඝික නාමකං තතෝ ගෝකුලිකා ජාතා ඒකොබ්බාහාරිකා පිච ඉතින් මේ දෙවන ධර්ම සංගායනාව කළ භික්ෂූන්ගෙන් නිග්‍රහ ලැබූ කාරණේ නිසා ඒ දසදහසක් භික්ෂූන් මහා සංඝයාට අයත් පිරිස යන අර්ථයේ මහා සංඝික නමින් වෙනම ආචාර්යවාදයක් ඇති කරගත්තා ඒ මහා සංඝික භික්ෂූන්ගෙන් කොටසක් දෙකක් ලෙස බිඳී ගියා. ගෝකුලික වාදයේ කියා නිකායකුත් ඒකොබ්බාහාරික කියා නිකායකුත් වශයෙන් ආචාර්ය වාද දෙකක් ඇති වුණා. ගෝකුලිකේහි පන්නත්ති වාදා බාහුලිකා පිච චේතිය වාදස්සේච සමහා සංඝිකාචතේ ගෝකුලිකවාදී භික්ෂුනිකායේ තව කොටස් තුනක් ගැලී ගියා. ප්‍රඥාත්තිවාදී යනුවෙන් නිකායකුත් බාහුලිකවාදී යනුවෙන් තව නිකායකුත් චේතියවාදී යනුවෙන් තව නිකායකුත් ඇති වුණා. මහා සංඝික නිකායෙන් නිකාය සමග එකතු කරගත් විට එතන භික්ෂුනිකාය හයක් තියෙනවා. පුනාපි තේරවාදේහි මහින්සාසක භික්ඛවෝ වජ්ජිපුත්තක භික්ඛූච දුවේ ජාතයි මේ කලු ආයමත් ස්ථේරවාදී සංඝයාගෙන් බිදිලා මහින්සාසක නමිනුත් වජ්ජිපුත්තක නමිනුත් මේ නිකාය දෙකක් ඇති වුණා ජාතාත ධම්ම මුත්තරියා භද්‍රයානික භික්ඛවෝ චන්නාගරා සම්මිතිය වජ්ජිපුත්තිය භික්ඛුහි ඉතින් කලින් තිබූ ලෙස බෙදී ගිය වජ්ජිපුත්තක නිකායට අයත් භික්ෂු තවත් සතර කොටසකට බෙදී ගියා ඒ ධම්මුත්තරිය භද්‍රයානික චන්නාගරික සහ සම්මිතීය වශයෙන් මහින්සාසක බික්ඛු හි බික්ඛු සබ්බත්ති මාදිනෝ ධම්මගොත්තික බික්ඛු ච ජාතා කලු ඉමේ දුවේ ඒ වගේම මහින්සාසක භික්ෂු පිරිසට අයත් නිකායනු තව කොටස් දෙකක් බිහි වුණා සර්වස්තිවාදී නිකායත් ධර්මගුත්තික නිකායත් වශයෙන් ජාතා සබ්බත්තිවාදීහි කස්සපියා තතෝ පන ජාතා සංකාන්තිකා බික්ඛු සුත්තවාදා තතෝ පන සර්වාස්තවාදී භික්ෂුනිකායෙන් කස්සපීය නමින් තවත් අලුත් නිකායක් බිහි වුණා. ඒ කස්සපීයවාදී භික්ෂු පිරිසෙන් වෙන් වෙලා සංක්‍රාන්තික නමින් තවත් භික්ෂු නිකායක් බිහි වුණා. ඒ සංක්‍රාන්තිකවාදී භික්ෂු නිකායෙන් බිදී ගොස් සූත්‍රවාදී නමින් නිකායකුත් බිහි වුණා. තේරවාදේන සහතේ හොන්ති ද්වාදසීමේ පිචේ පුබ්බේ වොත්තාච වාදාච ඉති අට්ඨා රසාඛිලා මුල් තේරවාදයෙන් බිදී ගිය මහින්සාසක නිකායේ සිට සූත්‍රවාදී නිකාය දක්වා භික්ෂු නිකායන් 11ක් තියෙනවා. ස්ථිරවාදී වෙනම ගත්තොත් ඔක්කොම 12ක් වෙනවා. ස්ථිරවාදී භික්ෂු නිකාය 12යි. කලින් කියව මහින්සාසක භික්ෂුනිකාය 6යි එකතු කළ විට ආචාර්යවාද 18ක සංඝ පිරිස ભેද බින්න වී ගියා. සත්ත රසාපි ဒ ුතියේ ජාතවස්ස සතේති අඤ්ඤාචාරියවාදාතු තතෝ ඕරං අජායසුං භාග්‍යවතුන් වහන්සේගේ පිරිනුවන් පෑමෙන් වසර 200ක් ඇතුළත මූලික ස්ථවිරවාදයෙන් වෙන් වූ ආචාර්යවාද නිකායන් 17ක් හට අරගෙන තියෙනවා. ඒ වායෙන් ඊට පසු තව තවත් ආචාර්යවාද සහිත නිකායන් ඇති වුණා. හේමවතා රාජගිරියා තථා සිද්ධාත්ථ කාපිච පුබ්බසේලිය බික්ඛෝච තථා අපරසේලියා හේමවතික නිකාය රාජගිරික නිකාය සිද්ධාත්ථක නිකාය පුබ්බසේලිය නිකාය අපරසේලිය නිකාය වශයෙන් වාජිරියාචයේතේහි ජම්බුදීපම්මේ බින්නකා ධම්ම රුචි සාගලිකා ලංකාදීපම්මේ බින්නකා වාජිරිය බිකුනිකාය වශයෙන් තව දුරටත් දඹදිව භික්ෂු සංඝයා කොටස් 6කට බෙදී ගියා. ලංකාවේහි මහා විහාරයට අයිති භික්ෂු සංඝයාගෙන් බෙදී ගොස් ජේතවන විහාරයේහි කුරුන්දක චුල්ල පිරිවෙන් වැසි දාඨා වේදක නම් භික්ෂුවක් ධම්මරුචනිකායේ බිහි කළා. කොළඹ හාලක පිරිවෙන් වැසි දාඨා වේදක නම් භික්ෂුවක් ඒ ධම්මරුචනිකායෙන් බිඳිලා සාගලික නිකාය වශයෙන් අලුත් නිකායක් හදාගත්තා. ආචාර්ය කුලවාද කතා නිට්ටිකා. සංඝයා වාද විවාද හේතුවෙන් ආචාර්ය කුලයන්ට බිදී ගිය විස්තරය නිමා වේ. කාලාසෝ කස්ස පුත්තාතු අහේසොං දස භාතිකා භාවේසතින් තේ වස්සානි රජ්ජං සමනෝසාසිසුං කාලාසෝක රජුරවන්ට පුත් කුමාරවරුන් දස දෙනෙක් හිටියා. ඒ සහෝදරයන් දස දෙනා අවුරුදු 22ක් පාටලිපුත්‍ර නගරයේ රාජ්‍ය අනුශාසනාව කළා. නවනන්ද තතෝ ආසුං කාමේනේව නරාධිපා තේපි පාවේස වස්සානි රජ්ජං සමනුසාසිසුං ඒ සහෝදර දසදෙනාගේ රජකමින් පසු නවනන්දා නමින් රාජ පරම්පරාවක් බිහි වෙලා ඔවුන්ගේ රජවරු 9 දෙනෙක් ක්‍රමයෙන් රාජ්‍ය පාලනයේ යෙදුණා. ඔවුනුත් වසර 22ක් රජකම් කළා. මෝරියානං කත්තියානං වංශේ ජාතං සිරේධරං චන්දගුත්තෝති පඤ්ඤාතං ඡානකෝ භාක්මනෝ තතෝ විදූරබ රජු විසින් ශාක්‍යයන්ගෙන් පරිගැනීම පිණිස මහා ශාක්‍ය සංහාරයක් කළා. එයින් බේරුණු ශාක්‍යවරුන් හිමාලයට ගොස් සිය පරම්පරාව දිගටම ගෙනිච්චා. ඔවුන්ගේ රාජ සංකේතයේ වශයෙන් මොනරෙකුව තබාගත් නිසා ඔවුන්ගේ වංශය මෞර්ය වංශය නමින් ප්‍රකට වුණා. ඒ මෞර්ය වංශයේ උපන් නොයෙක් ශ්‍රී සෝභාග්‍යයෙන් යුක්ත වූ චන්ද්‍රගුප්ත නම් කුමාරයෙක් ප්‍රසිද්ධව සිටියා. ඔහුව රාජත්වය සඳහා සුදුස්සෙක් බවට පත් කෙරෙව්වේ චාණක්‍ය නම් වූ බමුණෙක්. නවමං ධනනන්දං තං ඝාතෙත්වා චණ්ඩ කෝධසා සකලේ ජම්බුදේ පස්මෙන් හජ්ජේ සම්බිසෙන් චිසෝ ඉතින් ඒ චාණක්‍ය නම් වූ ඡණ්ඩ ක්‍රෝධ ඇති බ්‍රාහ්මණයා මහ ලෝභීව සිටි නවවෙනි දනනන්ද නම් රජ්ජුරුවන්ගෙන් එක්තරා අවස්ථාවක නින්දා අපහාසයට පත් වුණා. ඒ රාජවංශයම නැති කරලා අලුත් රජ පරපුරක් බිහි කිරීම පිණිස මොහු කුමන්ත්‍රණය කළේ 16යි. එහි ප්‍රතිඵලයක් ලෙස චන්ද්‍රගුප්ත කුමාරයාව බලවත් කෙරෙව්වා. දනනන්ද රජුරුවන්වත් ඝාතනය කෙරෙව්වා. චන්ද්‍රගුප්ත කුමාරයාව මුළු දඹදිව තලයටම රාජ්‍යානුශාසනා පිණිස අභිෂේක කෙරෙව්වා. තෝ චතුබ්බීස වස්සානි රාජා රජ්ජං අකාරයි තස්ස පුත්තෝ බින්දුසාරෝ අට්ඨවේසති කාරයි ඒ චන්ද්‍රගුප්ත රජුගේ 24 අවුරුද්දක් පාටලී පුත්‍රේ රජකම් කළා. ඔහුගේ ඇවෑමෙන් පස්සේ සිය පුත්‍ර වූ බින්දුසාර රජු 28 අවුරුද්දක් රජකම් කළා. බින්දුසාර සුතා ආසුං සතං ඒකෝච විසුතා අශෝකෝ ආසිතේ සන්තු පුඤ්ඤතේජෝ පලිද්దికෝ ඒ බින්දුසාර රජුරවන්ට ප්‍රසිද්ධ පුත් කුමාරවරුන් 101 දෙනෙක් සිටියා. ඒ සියලු පුත් කුමාරවරුන් අතරින් අශෝක කුමාරයා පුණ්‍ය තේජසුනුයි බලයුද්ධිනුයි යුක්තව සිටියා. ද්වේමාතිකේ භාතරෝසෝ හන්त्वा ඒකුණකං සතං සකලේ ජම්බුදීපස්මින් ඒක රජ්ජං අපාපුනි ඒ අශෝක කුමාරයා විවිධ මෑණිවරුන්ගෙන් ලද ඒ ශෝර කුමාරවරුන් 99 දෙනෙකු ඝාතනය කෙරුවා මුළු මහත් දඹදිවට තනි රජෙක් බවට පත් වුණා ජින නිබ්බානතෝ පච්චා පුරේ තස්සාභිසේකතෝ සාඨා රසං වස්ස සතද්වයං එවං වේජානියං ඒ අශෝක රාජයාගේ අභිෂේකයට කලින් අප භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාලා වසර 218ක් ගෙවි ගොස් තිබුණා පත්වා චතුහි වස්සේහි ඒක රජ්ජං මහා යසෝ පුරේ පාටලි පුත්තස්මෙන් අත්තානං අபிසේචයි මහා යස පිරිවර ඇති අශෝක රජතුමා සතර අවුරුද්දකින් දඹදිව තනි රාජ්‍යයක් බවට පත් කරලා පාටලි පුත්‍ර නගරයේදී තමන්ගේ රාජාභිෂේකය කරවගත්තා තස්සාභිසේකේන සමං ආකාසේ භූමියං තතා යෝජනේ යෝජනේ ආන නිච්ඡං පවත්තිතා අහෝ අශෝකයන්ගේ රාජාභිෂේකය සමග අහසේ වගේම පොළවෙත් යොදුනක් යොදුනක් කිලෝමීටර් 10ක් පමණ ප්‍රදේශය පුරා නිරන්තරයෙන් තමන්ගේ ආඥාව පිහිටන රාජ ඊදුදී ඇති වුණා. අනෝ තත්තෝ දක කාජේ අට්ටානේ සුං දිනේ දිනේ දේවා දේවෝ අකාතේහි සංවිභාගං ජනස්සච දෙවිවරු දිනපතා හිමාලයේ මුදුනේහි ඇති අනෝතත් විලෙන් මිහිරි පැන් 8 කදක් රජුරවන්ට අරගෙන ආවා. රජතුමා ඒ වාගෙන් කොටසක් ජනතාවටත් බෙදුවා. නාගලතා දන්ත කට්ටං ආනේසුං හිමවන්තතු අනේකේ සංසහස්සානං දේවා ඒව පහෝනකං ඒ වගේම දෙවිවරු හිමාල වන ප්‍රදේශයේ නාගලතා නැමැති දැහැටි දඬු නොඑක් දහස් ගණන් ජනයාට සෑහෙන පමණට අරගෙන ආවා. අගදාමලකං චේව තථාගද හරිතකං තතෝච අම්බපක්කංච වන්නගන්ධ රසොත්තමං ඒ හිමාල වනයෙන්ම බෙහෙත් නෙල්ලෙත් ගෙනාවා. ඒ වගේම බෙහෙත් අරලුත් ගෙනාවා. ඒ වනයෙන්ම ඊතා පෙනුමැති සුවඳවත් වූ තුන් රැසිති ඉදුරු අඹ පළත් ගෙනාවා. පංචවන්නානි වත්තානි හත් පුංචන පට්ටකං පීතංච දිබ්බ පානංච චද්දන්ත ධාතෝ මරු දෙවිවරු වරණ පසකින් යුතු වස්ත්‍රත් කහපාට වරණයෙන් යුතු අත්පිස්නා රෙදි පිළිත් දිව්‍ය වූ පාන වර්ගත් චද්දන්ත විලෙන් අරගෙන ආවා මරන්තා නගරේ තස්මෙන් මිගසූකර පක්ඛිනෝ ආගන්්වාන මහානසං සයමේව මරන්තිච අශෝක රජුරුවගේ පින් බලය නිසා භූතයන්ගේ මෙහෙවීමෙන් පාටලී පුත්‍ර නගරයේ මුවන් ඌරන් පක්ෂීන් ආදී සතුන් මැරෙද්දී ඔවුන් රාජ මන්දිරයේ මුළු තැංගය ළඟට ඇවිත් මැරෙනවා ගාවෝ තත්ත චරා පෙත්වා වජමානෙන්ති දීපිනෝ කෙතවත්තු තලාකාදීන් පාලෙන්ති මිගසූකරා ඒ ප්‍රදේශයේ වාසය කරන දිවියෝ ගවයන්ට ගොදුරු කවන්ට වනයට රැගෙන ගොහින් නැවත ගවගාලට අරගෙන එනවා මුවන් ඌරන් වගේ සතුන් රජ්ජුරුවන්ගේ කෙත්වතු වැව් ආදිය පාලනය කළා. සුමනං පුප්පපටකං අසුත්තං දිබ්බ මුප්පලං විලේපනං අංජනං ච නාගානාග විමානතු නාගයෝ නාග ලෝකයෙන් දිව්‍ය සලුද මස්මක් නොපෙන පරිදි සමන් මලින් කළ වස්තර අරගෙන ආවා දිව්‍ය මහනෙල් මල් අරගෙන ආවා සුවඳ විලවුන් අඳුන් ආදියත් අරගෙන ආවා. සාලිවාහ සහස්සානි නවතින්තු සුවාපන චද්දන්ත දහතෝ ඒව ආහාරෙන් සුදිනේ දිනේ ගිරවුද දිනපතා චද්දන්ත විලෙන්ම ගල් 90000ක් පමණ වූ ඇල්හාල් අරගෙන ආවා තේශාලිනිත්තුසකනේ අකණ්ඩෙත්වාන තණ්ඩුලේ අකංසුමෝසිකාතේහි බත්තං රාජකුලේ අහු ගිරවුන් විසින් ගෙනෙන ලද පුතු සහිත වූ අල්හාල් නොකඩන ලෙසින් පුතු ඉවත් කළේ මේ යම් විසින් රදපෞලේ හැමෝටම පත්පිළියෙල කෙරේ හාල්වලිනුයි. අකංසු සතතං තස්ස මධූනි මදුමක්ඛිකා තථා කම්මාරසාලාසු අච්චා කෝටානි පාතයොං මේ මැස්සෝ වනාන්තරයෙන් ඇවිදින් ඉඩ ඇති තැන්වල නිතරම මේ වද බැන්දා අශෝක රජුරුවන්ගේ කම්මල් වැඩ කරන තැන්වල වලස්සු ඇවිදින් යකඩවලට කුළු පහර ගැහුවා. කරවේකා සකුනිකා මනුඤ්ඤ මధుරස්සර අකංසු තස්සා ගන්්වාන රඤ්ඤෝ මధుර වස්සිතං අසූ අසූවන්ගේ සිත් පිනවීමට සමත් මිහිරි කඳ ඇති කුරවි කවුලන් කියන කුරුල්ලෝ හිමාල වනයෙන් ආවා. ඔවුන් අශෝක රජුරවන්ට ඇසෙන මායිමේ අතුවගහිඳ මිහිරි නාද පතුරවලා තමන් නොදක්වාම යනවා. රාජා බිසිතෝ සෝකෝ කුමාරන්තිස්ස සෞහයං කනිට්ටන්තං සෝදරියං උපරජ්ජේ බිසේචයි අභිෂේක ලැබූ අශෝක රජුරුව තමන් එකකුස උපන් තමන්ගේ බාල සොහොයුරා වූ තිස්ස කුමාරයා යුවරජ পদවියට අභිෂේක කළා. ධම්මාශෝකාභිෂෝකෝ නිට්ඨිතෝ ධර්මාශෝකයන්ගේ අභිෂේකය පිළිබඳව කතාව නිමා විය. තතෝ රාජා පසන්නෝ සෝ දිගුණේන දිනේ දිනේ බිකු සත්‍ති සහස්සානි අනුපුබ්බේනෝ පට්ඨහි එදායින් පස්සේ දවසක් ගානේ සංඝයා දෙගුණේ වගින් වැඩි කරමින් දම් පූජා කළා අනුක්‍රමයෙන් 60000ක් දක්වා භික්ෂුන් වහන්සේලා රජගේ දන් වැළඳුවා තිත්‍යානං සහස්සානේ නික්කඩිත්වාන සටිසෝ සටි බික්ඛු සහස්සානේ ගරේ නිච්ඡං අබෝජයි කලින් 60000ක් අන්‍ය තීර්ථකයන්ට අශෝක රජුරුව දන් දුන්නා. ඔහු තෙරුවන් සරණ ගියාට පස්සේ ඒ අන්‍ය තීර්ථකයන් බැහැර කරවලා 60000ක් භික්ෂුන් වහන්සේලාට රජමැදුරේදීම නිතිපතා දානය දුන්නා. සට්ටි භික්ඛු සහස්සානේ භෝජේතුං පිරුතෝ හිසෝ පටියාද පෛත්වාන කජ්ජ බොජ්ජං මනෝහරං රජුරෝ 60000ක් භික්ෂුන් වහන්සේලාට රජගේ දන් වලදාන්ට කැමැත්තෙන් ඒ කටයුතු ඉක්මන් කෙරෙව්වා. මහානීය වූ කාද්‍ය බෝධියෙන් පිළිල කෙරෙව්වා. බුසාපෙත්වාන නගරං ගන්්වා සංඝං නිමන්තිය ගරං මෙත්වාන බෝජෙත්වා දත්වා සාමනකං බහුම් ඉතින් රජ්ජුරුවෝ නගරය අලංකාර කෙරෙව්වා සංඝයා බහැදකින්ට ගොසින් දාණයට ආරාධනා කළා. රජ මාලිගයට වඩමවාගෙන දම්පැන් පූජා කරගත්තා. ශ්‍රමණයන්ට කැපසරු පිරිකර පූජා කරගත්තා. සත්තාරාදේසිතෝ ධම්මෝ කිත්තකෝති අපුච්ඡත ව්‍යාකාසි මොග්ගලී පුත්තෝ තිසතේරෝ තදස්සතං සාත්‍රු වහන්සේ විසින් වදාරලද ධර්මය කොපණ ප්‍රමාණයකින් යුක්ත දැයි සංඝයා වහන්සේගෙන් විමසුවා එතකොට අපගේ මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ ඔහුට මේ කරුණ වදාලා සුත්වාන චතුරාසීති ධම්මක්ඛන්දාති සෝ බ්‍රවි පුජේමිතේ අහං පච්චේකං විහාරේනාති භූපති මහරජුනි අප භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මය 84000ක ධර්මස්කන්ධයෙන් යුක්තයි ස්වාමීනි මම ඒ 84000ක් ධර්මස්කන්ධයන්ගෙන් එක් එක් ධර්මස්කන්ධයක් වෙනුවෙන් වෙන වෙන විහාරයන් තනවලා පූජා කරන්න ඕනෑ කියලා රජුරෝ කිව්වා. දත්වා තදා චන්නෞති ධනකෝටිං මහීපති පුරේසු චතුරාසීති සහස්සේසු මහීතලේ එතකොට රජුරුව එක දවසකින්ම 96 කෝටියක් ධනය ලබා දීලා දඹදිව තලයේ 84000ක් නගරවල 84000ක් විහාරයන් කරවන්නට කියලා ඇමතියන්ට අණ කළා. තත්ත තත්තේව රාජුහි විහාරේ ආරභාපයි සයං අසෝකාරාමං කාරාපේතුං සමාරභී ඒ ඒ නගර රාජධානිවල සිටින ප්‍රාදේශීය රජවරුන් විසින් විහාර කර්මාන්තේ පටන් ගත්තා. අශෝක රජුරුව තමන්ම පාටලිපුත්‍ර නගරයේහි අශෝකාරාමයේ කරවන්ට ආරම්භ කළා. රතනත්ය නිග්ගෝද ගිලානානන්ති ශාසනේ පච්චේකං සත සහස්සං සෝදාපේසි දිනේ දිනේ ධර්මාශෝක රජුරුව බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නයෙන් යුක්ත උතුම් බුද්ධ ශාසනයේ පහන් වූ සිතින් යුතු වුණා. නිග්‍රෝධයන් වහන්සේටත් ගිලන් භික්ෂුන් වහන්සේලාටත් වෙන් වෙන් වශයෙන් දිනපතා කහවණු ලක්ෂය බැගින් වෙන් කළා. ධනේන බුද්ධ දින්නේන තූප පූජා අනේකදා අනේකේසු විහාරේසු අනේකේ අකරුං සදා බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් පූජා කරන ලද ධනය මුල් කොට නොඑක් තූප පූජා පැවැත්තුවා නොඑක් විහාරයන්ට විවිධාකාර වූ පූජාවන් සම කාලයේම සිදු කළා. තනේන ධම්ම දින්නේන පච්චයේ චතුරු වරේ ධම්මදරාණං භික්ඛූණං උපනේසුං සදානර සීසත් ධර්මයේ නාමයේ පූජා කරන ලද ධනය මිනිස්සු චීවර පිණ්ඩපාත සේනාසන ගිලන් පස යන සිව්පසය ධර්මතර භික්ෂූන් වහන්සේලා වෙත ලැබෙන්ට සැලැස්සුවා. අනෝතත් දකාජේසු සංගස්ස චතුරෝ අදා තේ පිටකානන්තේ රාණං සටියේ කං දිනේ දිනේ අනෝතත් විලෙන් ගෙනේන පැන් කඳ අටින් පැන් කඳ හතරක් සංඝයා වහන්සේට පූජා කළා. ත්‍රිපිටකදර භික්ෂුන් වහන්සේලා 69කට එක් පැන් කඳක් දිනපතා පූජා කළා. ඒකං අසන්දි මෙත්තාය දේවියාතු අදාපයි සයං පන දුවේජේව පරිබුංජි මහීපති එක් පැන් කදක් අසන්දි මිත්‍රා රජබිසවගේ ප්‍රයෝජනය පිණිස ලබා දුන්නා. අනිත් පැන් කදවල් දෙක පමණක් රජුරුවන්ගේ ප්‍රයෝජනයට ගත්තා. සට්ටි භික්ඛු සහස්සානං දන්ත කට්ටං දිනේ දිනේ සෝලසීතිත්ති සහස්සානං අදානාගලතෞහයං දිනපතාම භික්ෂූන් වහන්සේලා 60000කටත් 15000ක් ස්ත්‍රීන්ටත් නාගලතා නම් දැහැටි ලබා දුන්නා. අතේක දිව සංරාජා චතු සම්බුද්ධ දස්සිනං කප්පායුකං මහා කාලං නාගරාජං මහිද්దికං එක දවසක් රජතුමාට ඒ කාලයේ කකුසඳ කෝනාගමන කාශ්‍යප ගෞතම යන සම්මා සම්බුදුරජාණන් වහන්සේලා දුටු මේ කල්පයටම ආයුෂ තිබෙන මහා කාලනමැති මහා 이르දිමත් නාගරාජයෙකු පිළිබඳව සුනෙත්වාන තමානේතුම් සොන්න සංකලේකක් දනං වේසයත්වා තමානෙත්වා සේතච්ඡත්තස්ස හෙට්ටතු අසන්ට ලැබුණා. එතකොට රජතුමා ස්වර්ණ සංකලික බන්ධනය නැමැති රන්දම යවලා ඔහුව තමන්ගේ මාලිගායට ගෙන්නා ගත්තා. සුදුසේසත යට පල්ලං කම්මිනසේ දෙත්වා නානා පුප්පේහි පූජ්‍ය සෝල සිත්ති සහස්සේහි පරිවාරිය අබ්‍රවි රාජකීය අසුනෙහි වඩා හිදෙව්වා නොයෙක් මල්වරයන්ගෙන් පූජා කෙරෙව්වා දහසේ දහහක් ස්ත්‍රීන් පිරිවරාගෙන සිටි රජතුමා ඒ නාගරාජයා මත මෙහෙම කිව්වා සද්ධම්ම චක්කවත්තිස්ස සබ්බඤ්ඤොස්ස මහේසිනෝ රූපං අනන්ත ඥානස්ස දස්සේහි මම භෝයිති පින්වත් නාරජුරුවෙනි සද්ධර්ම චක්‍රවර්ති වූ අනන්ත ඥානයත්තා වූ මහා සෘෂිවරයාණන් වූ අපගේ ਸਰවඥ රාජයන් වහන්සේගේ රූපකාය විලාසය මාහට පෙන්වුව මැනවයි කියලා දත්තින්ස ලකනෝ පේතං අසීති ව්‍යංජනොජ්ජලං ව්‍යාමප්පබා පරික්ඛිතං කේතුමාලාහි සෝභිතං දෙතිසක් වූ මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් සෝභමාන වූ 80ක් වූ අනුව්‍යංජන ලක්ෂණ වලින් අලංකාර වූ හාත්පසින් විහිදී ගිය ව්‍යාම ප්‍රභායෙන් යුක්ත වූ කේතු මාලාවකින්ද සුන්දර වූ නිම්මාසිනාග රාජාසෝ බුද්ධ රූපං මනෝහරං තන්දිස්වා තිපසාදස්ස විම්හයස්ස ච පූරිතෝ ඊතා සිත් කලු වූ බුදුරජාණන් වහන්සේගේ රූපකාය ඒ නාගරාජයා මවල පෙන්වුවා. ඒ දුටු අශෝක රජුරුව විස්මයෙන් පිනා ගියා. ඒතේන නිමිතං රූපං ඉදිසං කීදිසං නුකෝ තථාගතස්ස රූපන්ති ආසී පීතුන්න තුන්නකෝ මේ නාරජ්ජුරුවන් විසින් මවන ලද අප ਸਰවඥන් වහන්සේගේ රූපකාය මෙබඳුනම් තථාගතයන් වහන්සේගේ ජීවමාන රූපකාය කෙබඳු වන්නට ඇද්දෝ හෝයි මහත් ප්‍රීතියකින් පිනා ගියා අක්කි පූජන්ති සංඥාතං තං සත්තාහං නිරන්තරං මහා මහං මහරජා කරපේසි මහිද්దికෝ එතකොට රජ්ජුරුවෝ ඒ මවන ලද අප භාග්‍යතුන් වහන්සේගේ අතිසේ සුන්දර වූ රූප කාය උදෙසා දින හතක් මුළුල්ලෙහි निराහාරව බුද්ධාලම්බන ප්‍රීතියෙන් යුක්තව ඇසිපිය නොහෙලා ඒ බුදුරජාණන් වහන්සේගේ රූපයේ දෙස බලමින් නේත්‍ර පූජා කරමින් මහා පූජාවක් කෙරෙව්වා. ශාසන ප්‍රවේශෝ නිට්ඨිතෝ ධර්මාශෝක රජතුමා බුද්ධාගම වැළඳීම ගැන කතාව නිමා විය. ඒවං මහානුභාවෝච සද්ධෝචාපි මහේපතේ තේරෝච මංගලේ පුත්තෝ දිඨා පුම්මේ වසේතේ අශෝක රජතුමා ඔය ආකාරයෙන් මහා ශ්‍රද්ධාවන්තෙක් වුණා මහානුභාව ඇති කෙනෙක් වුණා දෙවන ධර්ම සංගායනාව කළ ඉරිදි වසී භාවයටපත් රහතන් වහන්සේලා කලින්ම අනාගතයේ සසුන බබළුවන මොග්ගලී පුත්ත තිස්ස මහරහතන් වහන්සේ ගැනත් ධර්මාශෝක රජතුමා ගැනත් දිවසින් දැක බලා තිබුණා. ဒ ුතියේ සංඝහේ තේරෝ පෙක්ඛන්තානාගතං හේතේ සාසනෝ පද්දවං තස්ස රඤ්ඤෝ කාලකතම්මි අන්දසොං දෙවන ධර්ම සංගායනාව කළ රහතන් වහන්සේලා අනාගතයේ බලද්දී ඒ ධර්මාශෝක රජතුමාගේ කාලයේ නානා ලබ්ධින්ත හසුව බුදුසසුන අවුල් වී ශාසනෝපද්‍රවයක් ඇතිවන බව දැක වදාලා පෙක්කන්තා සකලේ ලෝකේ තදුපන්දව ඝාතකං තිස්ස භක්මාන මද්දක්වං අචිරට්ඨිතාය ජීවිතං එකී ශාසනෝපද්‍රවයේදී හේට මැදිහත් වී බේරා ගන්නට පුළුවන් කෙනෙක් ඇද්දයි සොයා බලද්දී සකල කාමාවචර දිව්‍ය ලෝකයක එබඳු කාර්යයකට බල සම්පන්න දෙවියෙක් සිටියේ නැහැ. නමුත් බ්‍රහ්ම ලෝකයෙහි ආයුෂ ගෙවි ගොස් සිටි තිස්සනම් බ්‍රහ්ම රාජාව දකින්ට ලැබුණා. තේතං සමෝපසංකම්ම ආයාචින්සු මහා මතෙන් මනුස්සේ සුපපජ්ජිත්වා තදුපද්දව ඝාතනං එතකොට ඒ දෙවන ධර්ම සංගායනාව කළ රහතන් වහන්සේලා තිස්ස බ්‍රහ්මයා කරා වැඩම කළා. මහා නුවණැති ඒ තිස්ස බ්‍රහ්මයාට මිනිස් ලෝකයේ උපත ලබා ඒ වන විට ඇතිවන ශාසන උපද්‍රවේ නැති කර දෙන්න කියලා ඉල්ලා සිටියා. අදාපටිඤ්ඤං තේසං සෝ සාසනුඤ්ජෝතනත්ථිකෝ සිග්ගවං චණ්ඩ වජ්ජෙන්ච අවෝචුං දහරේ අතේ ගෞතම බුදුසසුන බබලවනු කැමැති ඒ තිස්සනං වූ බ්‍රහ්මරාජයා තමන් එසේ කරන බවට රහතන් වහන්සේලාට ප්‍රතිඥා දුන්නා. මෙසේ තිස්ස බ්‍රහ්මයාගෙන් ප්‍රතිඥාව ගත්තේ රහතන් වහන්සේලා සෝන තෙරුන්ගේ සද්ද විහාරික වූත් උපාලි තෙරුන් වහන්සේගේ පරපුරෙහි වූත් පටිසම්භිදා රහත්භාවය ලබා සිට සිග්ගව චණ්ඩ වජ්ජි නම් වූ තරුණ භික්ෂුන් වහන්සේලා දෙනමට මෙසේ වදාලා අට්ඨරසාදිකා වස්ස සතා උපරිහෙස්සති උපද්දවෝ සාසනස්ස න සම්භොස්සාමතං මයං තව අවුරුදු 118කට පස්සේ ගෞතම බුද්ධ ශාසනයට මහත් උපද්‍රවයක් ඇති වෙනවා. එය සංසිඳවන්නට ඒ කාලයේදී අපි ජීවතුන් අතර නැහැ. ඉමන්තුම් හාකාදිකරණං නෝපගංචෙත්ත බික්ඛවෝ දණ්ඩ කම්මා රහතස්මා දණ්ඩ කම්මං ඉදං හේවෝ ඇවැත්නි ඔබ දෙවන ධර්ම සංගායනාවට සහභාගී වුණේ නැති නිසා මේ අරුබුදය විසඳීමේදී අපට සහය නොදුන්න නිසා ඔබ දඩුවම් ලැබීමට සුදුසුයි. ඒ නිසා අපි ওই දෙනමට දඬුවමක් කරනවා. සාසනජ්ජෝතනත්ථාය තිස්ස බක්මා මහා මතේ මොග්ගලේ බ්‍රාහ්මන ඝරේ පටිසන්ධින් ගහෙස්සති ගෞතම බුද්ධ ශාසනයේ බබළුවාලීම පිණිස මහා ප්‍රඥාවකින් යුක්ත වූ තිස්ස නැමැති බ්‍රහ්ම රාජයේ මොග්ගලී බ්‍රාහ්මණයාගේ නිවසෙහි ළඟදීම පිළිසිඳ ගන්නවා. කාලේ තුම්මේ සුවේ කෝතං පම්බාජයතු කුමාරකං ඒකෝ සම්බුද්ධ වචනං උංගන්හාපේතු සාධුකං එතකොට ඔය දෙනමගෙන් එක් නමක් සුදුසු කාලයේදී තිස්ස කුමාරයාව පැවිදි කරන්නට ඕන. අනිත් නම ඊතා යහපත් ආකාරයෙන් ශ්‍රී සම්බුද්ධ වචනය තිස්සයන්ට උගන්වන්නට ඕන. අහෝ උපාලිතේ රස්ස තේරෝ සබ්බේ විහාරිකෝ දාසකෝ සෝනකෝ තස්ස ද්වේතේ රාසෝන කස්සිම උපාලි තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය වූ දාසක නම් ස්තවිර නමක් සිටියා. ඒ දාසක තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය වූ සෝන නම් ස්තවිර නමක් හිටියා. සිග්ගව චණ්ඩවජ්ජ කියන තරුණ භික්ෂුන් වහන්සේලා දෙනම සෝන ස්තවිරයන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේය. අහුවේ ශාලියං පුම්මේ දාසකෝ නාම සොත්තියෝ තිසිස්ස සහජෙට්ඨෝතෝ වසං ආචරියන්තිකේ ප්‍රථම ධර්ම සංගායනාව සිදුකොට පසු කාලයක විශාලා මහනුවර දාසක නමින් බ්‍රාහ්මණයෙක් සිටියා ශිෂ්‍යයන් 300ක් අතරෙන් ඔහු ප්‍රදාන වුණා. තම බ්‍රාහ්මනාචාර්යවරයා සමීපයේ ඔහු වාසය කළා. ද්වාදස වස්සිකෝ යේව වේද පාරගතෝ චරං සසිස්සෝ වාලිකාරාම වසන්තං කත සංගහං ඔහු 12 අවුරුදු වේදී ශෘක් වේදය, යජුර් වේදය, ශාම වේදය කියන තුන් වේදේ පරතරට ගියා. තමාත් ඒ ශිෂ්‍ය පිරිස සහිතව වාසය කළා. දවසක් විශාලා මහනුවර වාලුකාරාමේ වැඩ සිටින්නා වූ උපාලිතේරං පස්සෙත්වා නිසීදෙත්වා තදන්තිකේ වේදේසු ගන්ටිඨානානේ පුච්චිසෝතානේ ව්‍යාකරේ උපාලි මහරහතන් වහන්සේව දකින්ට ලැබුණා. උන්වහන්සේ ළඟ වාඩි වී වේදයේහි නොපැහැදිලි තැන් විමසුවා. එතකොට උන්වහන්සේ සියල්ලට හොඳින් පිළිතුරු දුන්නා. සම්බ ධම්මානුපතිතෝ ඒක ධම්මෝ හිමානව සම්බේ ධම්මා ඕසරන්තේ ඒක ධම්මේහි කෝනසෝ පින්වත් තරුණය සියලු ධර්මයන් ඇතුළත් වන එක් ධර්මයක් තියෙනවා එහි සියලු ධර්මයන් බැස ගන්නවා. ඒ සියලු ධර්මයන් ඇතුළත් වන එක් ධර්මයක් කුමක්ද කියලා උපාලි මහරහතන් වහන්සේ දාසක තරුණයාගෙන් ඇහුවා. ඉච්ඡාහනාමං සන්ධාය තේරෝ මානවකෝ තුසෝ නාඤාසෙ පුච්චිකෝ මන්තෝ බුද්ධමන්තෝ තේ භාසිතෝ මේ ප්‍රශ්නය අසන ලද්දේ නාමය සඳහායි. නමුත් එය දාසක තරුණයාට තේරුනේ නැහැ. එතකොට ඒ මන්ත්‍රය මොකක්ද කියලා තෙරුන් වහන්සේගෙන් ඇසුවා. ඒක බුද්ධ මන්ත්‍රයක් කියලා තෙරුන් වහන්සේ පිළිතුරු දුන්නා. දේහිතියා හසෝ ආහ දේමනෝ වේස ධාරිනෝ ගුරුං ආපුච්චි මන්තත්තං මාතරං පිතරං තතහ අනේ මන්ත්‍රය අපට දෙන්නයි කියා සිටියා. අපි වගේ ශ්‍රමණ වෙස්ගත්තුෝතින් දෙන්නම් කිව්වා. එතකොට ඒ දාශක තරුණයාට මන්ත්‍රය ඉගෙන ගැනීමේ වාසය සලකලා ගුරුවරයාගෙනුත් අවසර ගත්තා. ඒ විදිහටම මව්පියන්ගෙනුත් අවසර ගත්තා. මානවානං සතේ හේස තිහිතේ රස්ස සම්තිකේ පම්බජිත්වාන කාලේන උපසම්පජ්ජමානෝ තරුණයන් 300ක් සහිත වූ දාසක බ්‍රාහ්මණ මානකයා උපාලි මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. සුදුසු කාලයේදී උපසම්පදාවත් ලබා ගත්තා. කීනාසව සහස්සංසෝ දාසකත්තේර ජෙට්ඨකං උපාලිත්තේරෝ වාචේසේ සකලං පිටකත්තයන් දහසක් සීනාසවයන් වහන්සේලා අතරේ දාසක ඉස්තවේයන් වහන්සේ වැඩිමහල් භික්ෂුව වුණා උන්වහන්සේලාට සියලු තුන් පිටකය උගන්වා වදාළේ උපාලි මහරහතන් වහන්සේ. ගණනා වීති වත්තාතේ සේසාරය පුතුජනා පිටකානුග්ගහේතානේ යෙහිතේ රස්ස සම්තිකේ උපාලි මහරහතන් වහන්සේ සමීපයේ තුන් පිටකය ඉගෙනගත් අනෙකුත් මාර්ගඵල ලාභී මෙන්ම පෘථජන භික්ෂුන් වහන්සේලාගේ ගණන මෙපමණකයි කියන්ට බෑ. කාසීසු සෝනකෝ නාම සත්තවාහ සුතෝ අහෝ ගිරෙම්බජං වනිජ්ජාය ගතෝ මාතා පිතෝ හිසෝ කාසි ජනපදයේහි ගල් නායකයෙකුගේ පුතෙක් හිටියා. ඔහුගේ නම සෝනක. ඒ කාලේ ඒ සෝනක කුමාරයා තමන්ගේ මව්පියාදී පිරිසත් සමග වෙළඳාම් පිණිස ගිරිබ් බජනම් වූ රදගහ නුවරට ගියා. අගාවේලුවනං පංච දසවස්සෝ කුමාරකෝ මානවා පංච පඤ්ඤාස පරිවාරය තංගත ඒ වෙද්දී සෝනක කුමාරයාගේ වයස අවුරුදු 15යි. ඔහු තම යහළු තරුණයන් 55 දෙනෙක් සමග රජගහ නුවර වේලුවනයට ගියා. සගනන්දාසකන්තේරං තත්ථ දිස්වා පසේදිය පම්බජ්ජං යාචිසෝහ තවා පුච්ච ගුරුන් එතේ ඒ වේලුවනේහි රහතන් වහන්සේලා පිරිවරාගෙන වැඩහුන් දාසක රහතන් වහන්සේව දුටු පමණින් සිත පැහැදුනා තමන්ව පැවිදි කරගන්නට කියලා ඉල්ලා සිටියා. එතකොට දාසක තෙරුන් වහන්සේ මව්පියන්ගෙන් අවසර ආරංගෙන්ට කියලා කිව්වා. බත්තත්තයන් අබුඤ්ජිත්වා සෝනකෝ සෝ කුමාරකෝ මාතා පිතෝ හිකාරත්වා පම්බාජානොන්න මාගතෝ එතකොට ශෝනක කුමාරයා මව්පියන් කැමැති කරවා ගන්නට බැරුව තුන් වේලක් ආහාර අනුභව නොකොට සිටියා. අන්තිමේදී මව්පියන්ගෙන් පැවිද්දට අවසර ඉල්ලාගෙන වේලුවණයට ආවා. සද්දින් තේහි කුමාරේහි දාසකත්තේර සම්තිකේ පම්බද්ද උපසම්පජ්ජ උගන්නේ පිටකත්තයන් ඒ 55ක් කුමාරවරුන් සමගා සෝන කුමාරයා දාසක මහරහතන් වහන්සේ ළඟ පැවිදි වුණා. උපසම්පදාවත් ලබා ගත්තා. තුන් පිටකයත් ඉගෙන ගත්තා. කීනාසව සහස්සස්ස තේරසිස්ස ගනස්සීසෝ අහෝසි පිට කඤ්ඤොස්ස ජෙට්ටකෝ සෝනකෝ යති දාසක තෙරුන් වහන්සේගේ ශිෂ්‍ය භික්ෂූන් වූ ත්‍රිපිටක ධාරී දහසක් රහතන් වහන්සේලා අතරේ වැඩිමහලු භික්ෂුව හැටියට සෝනක මහරහතන් වහන්සේ වැඩ සිටියා. අහෝ සිසිංගවෝ නාම පුරේ පාටලේ නාමකේ පඤ්ඤවා මච්ච චතනයෝ අට්ඨරස සමතුස පෙර පාටලේ පුත්‍රයෙහි ඊතා ප්‍රඥාවන්ත වූ සිග්ගවනමැති අමාත්‍ය පුත්‍රයෙක් සිටියා. ඒ වෙද්දී ඔහුට වයස 18යි. පාසාදේසු වසංතේසු චලද්ද උතු සාදුසු අමච්ච පුත්තමාදාය චණ්ඩවද්දං සහායකං සීත කාලය උෂ්ණ කාලය සහ වැසි කාලය යන ඍතු තුනට ගැලපෙන ප්‍රසාද තුනක හෝ කලින් කලට පිරිස සහිතව වාසය කළා. ඔහුගේ යහළුවාද චණ්ඩ වජ්ජි නම් අමාත්‍ය පුත්‍රයෙක්. පුරිසානන්ද සද්දේහි සතේහි පරිවාරිතෝ ගන්්වාන කුක්කුටාරාමං සෝන කත්තේර මද්දස 500ක් පිරිවර පුරුෂයන් නැතුව ඔවුන් කොසඹෑනුවර කුක්කුටාරාමයට ගියා. එහිදී සෝනක මහරහතන් වහන්සේව දැක ගන්නට ලැබුණා. සමාපatti සමාපන්නං නිසින්නම් සංවතෙන්ද්‍රයන් වන්දිතේ නාලපත්තං තං ඤත්වා සංඝං අපොච්චේතං ඒ අවස්ථාවේහි මනාලස රකගත් ඉන්ද්‍රියන් ඇති ශෝනක මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් වැඩ සිටියා. තෙරුන් වහන්සේට වන්දනා කළ නමුත් ඔවුන් සමග කතාබස් කළේ නැහැ. එසේ කතා නොකර සිටින්නේ මක්නිසාදයි ඔවුන් සංඝයා වහන්සේගෙන් ඇසුවා. සමාපatti සමාපන්නා නාලපන්තේ තියාහුතේ කතන්නෝ වොට්ටන්තේ තේ උත්තාහං සුබික්ඛවෝ එතකොට සංඝයා වහන්සේ තරුණයාට පැවසුවා සමාපත්තියට සමවැදී සිටින අවස්ථාවෙහි කිසිවෙකු හා කතා නොකර සිටින බවයි. සමාපත්තිය නැගිටින්නේ කොහොමදයි කියලා භික්ෂූන් වහන්සේලාගෙන් ඇසුවා. පක්කෝසනාය සත්තුස්ස සංඝ පක්ඛෝසනායච යතා කාල පරිච්ඡේදා ආයුක්ඛය වසේනච බුදුරජාණන් වහන්සේම භික්ෂුවට අමතන අවස්ථාවේදී කිසියම් කරුණකට සංඝයා වහන්සේ විසින් කැඳවන අවස්ථාවේදී සමාපatti සමවදින්නට පෙර අදිෂ්ඨාන කළ කාර්ය පරිච්ඡේදය අවසන් වුණ අවස්ථාවේදී ආයුෂය ගෙවී ගිය අවස්ථාවේදී උත්තහන්ති තිවත්වාන තේසං දිස්සෝපනිස්සයං පාහේසුං සංඝ වචනං උත්ථායස තහින් අගා නිරෝධ සමාපත්තියෙන් නැගිටින බව පහදා දුන්නා. භික්ෂුන් වහන්සේලා ඒ තරුණයන්ට නිවන් අවබෝධයට ඇති වාසනා සම්පත්තිය දැක සෝනක මහරහතන් වහන්සේට සංඝයා වහන්සේගේ පණිවිඩයක් ඇව්වා. එතකොට උන්වහන්සේ සමාපත්තියෙන් නැගිට එතනට වැඩම කළා. කුමාරෝ පුච්චිකින් භන්තේ නාල පිත්තාතියාහසෝ බුඤ්ජිම්ම බුඤ්ජිතම් බන්තේ ආහ භෝජේතනෝ අපි ස්වාමීනි ඔබ වහන්සේ අප වන්දනා කළාට පස්සේ කතා නොකලේ මක් නිසාදයි කියලා කුමාරයෙක් ඇසුවා. වැළඳිය යුතු දෙයක් වැළඳුවා නැවයි කියලා රහතන් වහන්සේ පිළිතුරු දුන්නා. අනේ අපටත් එය වළඳවන්ට කියා තරුණයන් ඉල්ලා සිටියා. ආහ අම්හා දිසේ ජාතේ සක්කා බෝධයතුං ඉති මාතා පිතු අනුඤ්ඤාය සෝ කුමාරෝත සිග්ගවෝ අප වගේ අය වුණොත් නම් වළඳවන්න පුළුවන් කියලා පිළිතුරු දුන්නා. එතකොට සිග්ගව කුමාරයා පැවිද්ද පිණිස මව්පියන්ගෙන් අවසර ගත්තා. චණ්ඩවංජීච තේ පංච සතාන පුරිසාපිච පම්බජිත්වෝපසම්පද්දං සෝනකත්තේර සම්තිකේ චණ්ඩවජ්ජ කුමාරයා 500ක් සිය පේවර සමග අවසර අරගෙන සෝනක තෙරුන් වහන්සේහි සමීපයෙහි පැවිදි වුණා. උපසම්පදාවත් ලබා ගත්තා. උපජ්ජායන්තිකේයේව තේ දුවේ පිටකත්තයන් උග්ගහේ සුංච කාලේන චලබින්නම් ලබින්සුච ඒ සිග්ගව චණ්ඩවජ්ජ යන දෙදෙනා වහන්සේ සිය උපාධ්‍යාය වූ සෝනක තෙරුන් වහන්සේ ළඟ තුන් පිටකය ඉගෙන ගත්තා. මහත් උත්සාහයෙන් සයවැදෑරුම් අභිඥාවන් වන ඉද්දි ප්‍රාතිහාර්ය ලබන ඥානය. චතුූපපාත ඥානය. දිව්‍ය ශ්‍රවණ ඥානය. අනුන්ගේ සිද්ග දැනගන්නා ඥානය. පෙර විසු කඳ පිළිවෙල දන්නා ඥානය. අරිහත්වයට පත්වීමෙන් ආශ්‍රවයන් සේ වූ බව දන්නා නුවණ යන ෂට් අභිඥා ලබා ගත්තා. ඤත්වා තිස්ස පටිසන්දෙන් තතෝපභූති සිග්ගෝ තේරෝසෝ සත්වස්සානේ තංඝරං උපසංකමේ සිග්ගව රාතන් වහන්සේ මොග්ගලී බ්‍රාහ්මණයාගේ නිවසේහි තිස්ස බ්‍රහ්මයා බ්‍රහ්ම ලෝකයෙන් චුතව මිනිස් මව කුසක පිළිසඳගත් බව දැනගත්තා. එතැන් පටන් උන්වහන්සේ නිවසට සත් අවුරුද්දක් නොකඩවාම පින්ඩපාතේ වැඩියා. ගච්ඡාති වාචා මත්තම්පේ සත්වස්සානිනාලබේ අලත අටමේ වස්සේ ගච්ඡාති වතනන්තහෙන් ඒ සත් අවුරුද්ද පුරාවට මෙතන යන්න යන වචනයක්වත් බ්‍රාහ්මණ ගෙදරින් ලැබුණේ නැහැ නමුත් 8 වෙනි අවුරුද්දෙහි දවසක මෙතනින් යන්න කියන වචනය ඔවුන්ගෙන් ලැබුණා. තං නෙක්කමන්තං පවේසන්තෝ දිස්වා මංගල බ්‍රාහ්මනෝ කිංචිලන්දං ඝරේනෝති පුච්චියාමාති සෝබ්‍රවි එදා සිග්ගව තෙරුන් වහන්සේ ඒ නිවසින් එළියට වඩිද්දී පිටතර ගොස් ගෙදර පැමිණෙමින් සිටි මොග්ගලී බ්‍රාහ්මණයාට දැක ගන්නට ලැබුණා. අපගේ ගෙදරින් කිසිවක් ලැබුණාදයි උන්වහන්සේගෙන් ඇසුවා. එසේ බ්‍රාහ්මණය කියලා උන්වහන්සේ පිළිතුරු දුන්නා. ගරංගන්්වාන පුච්චෙත්වා ဒ ුතියේ දිවසේ තතෝ මුසාවාදේන නිග්ගන්නේ තේරං ඝරමුපාගතං එතකොට මොග්ගලී බ්‍රාහ්මණයා ගෙදරට ගොස් කිසි දෙයක් අර මහණුන් වහන්සේට දුන්නාද යසුවා කිසිවක් නොදුන් බව අසා දෙවන දවසේ තෙරුන් වහන්සේ පිටුසුඟා ගෙදරට වැඩිය විට බොරු කීම ගැන උන්වහන්සේට ගරහන්ට ඕනෑ කියා බලාපොරොත්තුව සිටියා. තේරස්ස වචනං සොත්වා සෝපසන්න මනෝ දිජෝ අතනෝ පකතේනස්ස නෙච්ඡම් බෙක්කං පවත්තේ දෙවැනි දවසෙහි තෙරුන් වහන්සේ ගෙදරට වැඩියා. මොග්ගලී බ්‍රාහ්මණයා Taman කිසිවක් නොදී කිසිවක් ලැබුණා කියා බොරු කිව්ව බවට චෝදනා කළා. පින්වත් බ්‍රාහ්මණය ඒ බොරුවක් නොවේ. පසුගිය සත් අවුරුද්ද පුරාවට ඔබ නිවසින් මෙතනේ යන්ට කියන වචනයක්වත් ලැබුණේ නැහැ. නමුත් ඊයේ ඒ වචනය ලැබුණා. අපේ ගෙදරින් කිසිවක් ලැබුණාදයි ඇසූ විට එසේ බ්‍රාහ්මණය කියා මා පැවසුවේ ඒ නිසයි. කියලා පිළිතුරු දුන්නා. උන්වහන්සේගේ පිළිතුරට මොග්ගලී බ්‍රාහ්මණයා ඊ타ත්ම පැහැදුනා. එදා තමන් උදෙසා සකසූ බතෙන් තෙරුන් වහන්සේට උපස්ථාන කළා. දිනපතා ඒ නිවසේම දාණය දෙන්නට පටන් ගත්තා. කමේනස්ස පසේදින් සුසබ්බේසු ගරමානුසා බෝජාපේසි දිජෝ නිච්ඡං නිසීදාපියතං ඝරේ ක්‍රමයෙන් ඒ ගෙදර සියලු දෙනා උන්වහන්සේ ගැන ගොඩාක් පැහැදුනා. බ්‍රාහ්මණයා නිතිපතා උන්වහන්සේව තම නිවසේහි වඩා හිදුවාගෙන දන් වැළඳෙව්වා. ඒවං කමේන ගච්ඡන්තේ කාලේසෝලස වස්සිකෝ අහෝතිස්ස කුමාරෝ සෝ තිවේදෝ දදීපාරගෝ මෙසේ ක්‍රමක්‍රමයෙන් කාලය ගත වෙද්දී තිස්ස කුමාරයාට වයස අවුරුදු 16ක් වුණා. ඔහු දැන් ත්‍රිවේද සාගරයේ පරතැට ගිය කෙනෙක්. තේරෝ කතා සමුත්ථානං හෙස්සතේ වංගරේති ආසනානින දස්සේසි තබෙත්වා මානවාසනං සිග්ගව තෙරුන් වහන්සේ දැන් මොහු සමග කතා කරන්න සුදුසු අවස්ථාව පැමුණුණායයි අවබෝධ කරගත්තා. එදා පිටසුඟා වැඩි උන්වහන්සේ තිස්ස මානවකයා වාඩි වෙන විශේෂ ආසනය පමණක් පෙනෙන්නට සලස්වලා අනෙක් සියලු ආසන නොපෙනෙන්නට සලස්වුවා. බ්‍රහ්ම ලෝකා ගතත්තාච සුචිකාමෝ අහෝසිසෝ තස්මාසෝ තස්ස පල්ලංකෝ වාසයත්වා ලගියති බ්‍රහ්ම ලෝකයෙන් ඇවිත් ඉපදුණු නිසා තිස්ස මානවකයා පිරිසිදු බවට හරිම කැමැතියි. එනිසා ඔහු Taman ගෙදර නැති වෙලාවට වාඩි වෙන ආසනය වෙනම පිරුවටයකින් වහලා එල්ලලා තියෙනවා. අඤ්ඤාසනං අපංසන්තෝ තිතේ තේරෝ සසම්භමෝ තස්ස තං ආසනං තස්ස පඤ්ඤාපේසි ගරේ ජනෝ තෙරුන් වහන්සේ වැඩ සිටිද්දී ඒ පිය බ්‍රාහ්මණයා සහිත ගෙදර කිසිවෙකුට වෙන ආසනයක් දැක ගන්නට තිබුණේ නැහැ. එතකොට කලබල වූ ඔවුන් අර ත්‍රිශ්‍ර බ්‍රාහ්මණ කුමාරයා වාඩි වෙන ආසනය තෙරුන් වහන්සේට පිළියෙල කරලා දුන්නා. දිස්වා තත් නිසෙන්නං තං ආගම්මා චරයන්තිකා කුජ්ජිත්වා මානවෝ වාචං අමනාපං උදේරයේ තිස්ස කුමාරයා තමන්ගේ බ්‍රාහ්මණ ආචාර්යවරුන් ළඟ සිට ආපසු ගෙදර පැමිණෙද්දී තෙරුන් වහන්සේ තමන්ගේ ආසනයේ වාඩි වී ඉන්නවා දැකලා කෝපයටපත් වුණා. තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන වචන නිකුත් කළා. තේරෝ මානවකින් මන්තං ජානාසේ තමබ්රුවි තමේව පුච්ඡන්තේ රස්ස පච්චාරෝපේසි මානවෝ එතකොට සිග්ගව මහරහතන් වහන්සේ පින්වත් මානවකය කිම මන්ත්‍ර දන්නවාදයි ඇසුවා එතකොට කුමාරයාත් කිම තමුන් වහන්සේ දන්න මන්ත්‍ර තිබේදයි පෙරලා ප්‍රශ්න කළා. ජානාමේති පටිඤ්ඤාතේ තේරේ තේරං අපොච්චිසෝ ගන්ටිඨානා නිවේදේසු තස්ස තේරෝත වාකරි තෙරුන් වහන්සේ මමත් මන්ත්‍ර දන්නවා යයි පිළිතුරු දුන්නා එතකොට ඒ තිස්ස මානවකයා තෙරුන් වහන්සේගෙන් වේදේහි ගැටමුසුතන් ගැන විමසුවා. තෙරුන් වහන්සේ සියල්ලටම හොඳාකාරව පිළිතුරු දුන්නා. ගහට්ටෝ ඒව තේරෝසෝ වේද පාරගතෝ අහු නබ්‍යාකරේයකින් තස්ස පබින්න පටිසම්බිදෝ තෙරුන් වහන්සේ ගිහි ගෙදර සිටිද්දී වේදේ පරදරට ගිහිල්ලා සිටියේ. සතර පරිසම්බිදාවෙන් යුක්ත වූ උන්වහන්සේට කිම පිළිතුරු නොදෙන්නට කාරණයක් ඇත්තේද? යස්ස චිත්තං උප්පජ්ජති න නිරුජ්ජති තස්ස චිත්තං නිරුජ්ජස්සති නං උප්පජ්ජස්සති යස්සවාපන චිත්තං නිරුද්ධිස්සති නං උපජ්ජිස්සති තස්ස චිත්තං උප්පජ්ජතේ න නිරුද්ධතේති මේවනාහි තෙරුන් වහන්සේ විසින් තිස්ස මානවකයාගෙන් අහූ ප්‍රශ්නයයි මේ සියල්ල රහතන් වහන්සේගේ පිරිනිවන් පාන අවස්ථාවේ ඇති සිත ගැන ඇසීමයි. යම් රහතන් වහන්සේ නමකගේ සිත උපදීද ඒ නිරුද්ධ වෙන අවස්ථාවටපත් නොවි තිබෙන නිසා නිරුද්ධ නොවේ. නිරුද්ධ වෙන අවස්ථාවට පැමිණි විට යලි අනාගතය උදෙසා සිතක් පහළ නොවනෙහි නෝපදින්නේය. අනාගත අවස්ථාවෙහි නෝපදින හේයින් අනාගතයේහි නිරුද්ධ වෙන්නට සිතක්ද නැත්තේය. ඒ නිසා අනාගතයේ රහතන් වහන්සේට සිතක් නොපදින්නේය. නිරුද්ධද නොවන්නේය වශයෙන්යි. තංචිත්ත යමකේ පඤ්ඤං පුච්චිතේරෝ විසරදෝ අන්ධකාරෝ විය අහෝ තස්ස සෝතං අවෝචසෝ මෙසේ යමක ප්‍රකරණයේ චිත්ත යමකෙහි ඇති ප්‍රශ්නය විශාරද වූ තෙරුන් වහන්සේ අර තිස්ස කුමාරයාගෙන් ඇසුවා. එතකොට අන්ධකාරයෙහි උඩයට පෙනෙන්නේ නැතිසේ මොහුට කිසිම දෙයක් නොවැටහි ගියා. එතකොට ඒ කුමාරයා මෙහෙම ඇහුවා. බික්කුකෝ නාම මන්තෝති බුද්ධමන්තෝති සෝබ්‍රවි දේහි වුත්තේනෝ වේසදාරිනෝ ධම්මිතං උතේ භික්ෂුව මොකක්ද මේ මන්ත්‍රය? ඒක බුද්ධ මන්ත්‍රයක්. එහෙමනම් මේ මන්ත්‍රය අපටත් දෙන්න. අප වගේ පැවිදි වුණොත් මන්ත්‍රය දෙන්න පුළුවන්. මාතා පිතුහනොඤ්ඤාතෝ මන්තත්ථායස පම්බජී කම්මට්ඨානං අධාතේරෝ පබ්බාජත්වා යතරහං මන්ත්‍රය ඉගෙන ගැනීමට ආශාවෙන් මව්පියන්ගෙන් අවසර ගත්තොහු සිග්ගව රහතන් වහන්සේ ළඟ පැවිදි වුණා තෙරුන් වහන්සේ තරුණයා පැවිදි කොට ඔහුට දෙහිස් ගුණ භාවනාව ගැන මුලින්ම අසුභ කර්මස්ථානෙ ගන්නවා. භාවනං අනුයුංජන්තෝ අචිරේන මහාමති සෝතාපට්ටි පලං පත්තෝ තේරෝ ඥාත්වානතං තත මහා නුවණැති තිස්ස සාමණේරයෝ දිගටම දෙතිස් ගුණ ප්‍රභාවනාව කිරීම නිසා සුළු කලකින් සෝවාන් ඵලයටපත් වුණා. තෙරුන් වහන්සේ තම ශිෂ්‍ය ශාමණේරයන් සෝවාන් ඵලයටපත් වූ බව දැනගත්තා. ඒ ශාමණේරයන් හැට වැඩිදුරටත් ඉගැන්වීමට පේසේසේ ඡන්ද වජ්ජෙස්ස තේරසන්තික මුග්ගහං කාතුං සුත්තාභි ධම්මානං සෝ තත්වා කාතදුග්ගහං චණ්ඩවජ්ජේ තෙරුන් ළඟට පිටත් කළා. ඒ ශාමණේරයන් වහන්සේ චණ්ඩවජ්ජේ තෙරුන් වෙත ගොස් සූත්‍ර පිටකයත් අභිධර්ම පිටකයත් ඉගෙන ගත්තා. උපසම්පාදයත්වා තං කාලේසෝ සිග්ගවෝ යති විනයං ඔග්ගහාපේසි පුනසේ සද්වයං පිච සිග්ගව තෙරුන් වහන්සේ සුදුසු කාලයේ උපසම්පදාව ලබා දීලා විනය පිටකයත් අනිත් පිටක දෙකත් යන තුන් පිටකයම හොඳින් ප්‍රගුණ කෙරෙව්වා. තතෝසෝ තිස්ස දහරෝ ආරබිත්වා විපස්සනං චලබිඤ්ඤෝ අහෝ කාලේ තේර භාවංච පාපුනේ මෙසේ ත්‍රිපිටක ධාරීව සිටියේ තරුණ තිස්ස භික්ෂුව විදර්ශනා භාවනාව දියුණුකොට අභිඥා සයකින් යුක්තව අරිහත් ඵලයටපත් වුණා මහා තෙරුන් වහන්සේ නමක් බවටද ක්‍රමයෙන්පත් වුණා අතීව පාකටෝ ආසී චන්දෝව සූර්යෝවසෝ ලෝකේ තස්ස වතෝ මන්නේ සම්බුද්දස්ස වචෝ විය ඒ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ සඳ මඩලක්ෂයෙන් හිරු මඩලක්ෂයෙන් අතිශයින්ම ප්‍රසිද්ධියටපත් වුණා ලෝකයා වහන්සේගේ වචනය සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ වචනයක් ලෙසින් මහත් හරසරෙන් පිළිගත්තා. මග්ගලී පුත්ත තිස්සත් හේරෝදයෝ නෙට්ටිතෝ මොග්ගලී පුත්ත තිස්ස තෙරුන් වහන්සේගේ පහළවීම පිළිබඳ කතාව නිමා විය. ඒකාහං උපරාජාසෝ අද්දක්කි මිගවං ගතෝ කිලමානේ මිගේ රන්නේ දිස්වායේ තං විචින්තයෙන් එක් දවසක් පාටලී පුත්‍රයේ සිට යුව රජතුමා මෝදඩයමේ ගියා වනාන්තරයේ කෙලිදෙලෙන් කල්යවන මුවන්ව දකින්ට ලැබුණා. එතකොට ඔහුට මෙහෙම සිතුණා. මිගාපියේවං කීලන්ති අරඤ්ඤේ තින ගෝචරා නකීලසන්තිකෙන් බික්ඛු සුඛාහාර විහාරිනෝ වනාන්තරයේ තනකොළ කකා ඉන්න මුවන් පවා සතුටින් කෙලිදරෙන් වාසය කරනවා. එහෙම එකේ සැපසේ ලබන සිව්පසය ඇතුව වාසය කරන භික්ෂුන් වහන්සේලාට මේ වගේ සතුටින් කෙලිදරෙන් වාසය කිරීමක් නැත්තේමක් නිසාදයි කියලා. අත්තනෝ චින්තිතං රඤ්ඤෝ ආරෝචේසි ගරංගතෝ සංඝාපේතුං තු සත්තාහං රජ්ජන්තස්ස අදාසිසෝ ඉතින් ඔහු මාලිගයට ගිහින් අශෝක රජුරවන්ට තමන්ගේ සිතේ ඇති වුණු අදහස කියා සිටියා. එතකොට රජතුමා හොටේ තේරුම් කර දීම පිණිස සත් දිනකට රාජ්‍ය ප්‍රදානය කළා. අනුබෝහි මං රජ්ජං සත්තාහං තං කුමාරක තතෝ තංගත ඉස්සාම ඉච්ඡවෝච මහීපති එම්බා කුමාරය තොප මේ සත් දිනක් මේ රාජ්‍යශ්‍රී අනුභව කළ යුතුය මේ සත් දින ඇවෑමෙන් තොපව ඝාතනයට පත් කරනු ලබන්නේය යනුවෙන් රජතුමා කිව්වා ආහාති තම්මේ සත්තාහේ ත්වංකේනාසි කිසෝයිති මරණස්ස බයේනාති උත්තේ රාජාහතං පුන හත් දවස ඇවෑමෙන් පස්සේ රජුරුවන් ඉදිරියට පැමිණියේ වැහැරේ ගිය සුරර ඇති යුව රජුය. එතකොට රජතුමා මේ වැහැරිලා සිටින්නේ මක් දිසාදයි අසුවා. දේවයන් වහන්සේ මරණයට ඇති බය නිසායි කියලා කිව්වා. සත්තාහං මරිසම්ති ත්වන්න කීලීමේ කතං කීලිසන්ති අතීතාත සදා මරණ සම්නිනෝ ඉතින් සත් දවසකින් මැරෙන බව දන ඔබ කෙලෙදලෙන් වාසය කළේ නැහැ. එහෙමනම් හැම කල්හිම මරණ සතිය වඩන්නා මේ භික්ෂුන් වහන්සේලා හොඳට වළඳලා විනෝදයෙන් වාසය කරන්නේ කෙසේද කියලා ඇසුවා. ඉච්ඡේවං භාතරාවුත්තෝ සාසනස්මෙන් පසේ දිසෝ කාලේන මිගවං ගන්්වා තේරං අන්දක්කේ සංගතං එතකොට යුව රජුරෝ තම සහෝදර රජු විසින් පැවසූ කාරණේ අහලා බුද්ධ ශාසනය කෙරේ පැහැදීමටපත් වුණා. ආයෙමත් දවසක් මුවදඩේ මේ ගිය රජතුමාට ශාන්ත ඉඳුරන් නැති තෙරුන් වහන්සේ නමක් ඒ වනාන්තරයේදී දකින්න ලැබුණා. නිසින්නම් රුක්ක මූලස්මෙන් සෝ මහා ධම්ම රක්කිතං සාලසාකායනාගේන විජයන්ත මනාසවං උන්වහන්සේ රුක්සවනක වාඩි වී සිටියා මහා හත්ති රාජේ ඒ මහා ධම්මරක්කිත මහරහතන් වහන්සේට සල්ලත්තකින් පවන් සලමින් සිටියා අයන්තේරෝ වියාහම්පේ පම්බජ්ජජින සාසනේ විහරසං කදාරන්න ඉති චින්තේ පන්නවා එතකොට නොවැනැති රුවජුරුව මෙහෙම හිතුවා අනේ මම මේ තෙරුන් වහන්සේසෙන් උතුම් බුද්ධ ශාසනය පැවිදි වෙලා මේ අයුරින් වනාන්තරයේ වාසය කරන්නේ කවද්ද කියලා තේරෝ තස්ස පසාදත්තං uppatittvā vihāsaya gantvā sokāramassa pokaranyā jaleṭitō ඔහුගේ සිතවිලි දැනගත් තෙරුන් වහන්සේ වඩාත් පහදවාලීම පිණිස ඔහුට පෙනෙන්නට ආකාශයෙන් වැඩියා අශෝකාරාමේ පිහිටි පොකුණෙහි ජලය මත සිටගත්තා ආකාසේ තපයත්වාන චිවරානි වරානිසෝ ඕගහිත්වා පොක්කරණෙන් ගත්තාන පරිසින්චත උන්වහන්සේ වැලක දමනසෙන් උතුම් සිවුර අහසෙහි තිබ්බා පොකුණට බැහැලා හොඳින් අත්පා සෝදාගෙන ස්නානය කළා තං ඉද්දෙන් උපරාජාසෝ දිස්වාතේව පසේදිය අජේව පබ්බජිසන්තේ බුද්ධිං චාකාසි බුද්ධිමා ඉතින් යෝ රජුරෝ ඒ 이르දියක් දැක්කා දැකලා ගොඩාක්ම පැහැදුනා ඊතා නුවණැති ඔහු අදම මම පැවිදි වෙන්න ඕනෑ කියලා නොවනින් යුතුව තීරණයක් ගත්තා. උපසංකම්ම රාජානං පබ්බජ්ජං යාචි සාදරෝ නිවාරේ තුං අසක්කොන්තෝ තං ආදාය මහේපති රජුරුවන් ළඟට ගියා. ඊතා ආදරයෙන් යුක්තව පැවිදි වෙන්නට අවසර ඉල්ලුවා. ඔහුව පැවිදි භවයෙන් වළක්වන්නට නොහැකි වූ රජුරෝ ඔහුත් රැගෙන මහතා පරිවාරේන විහාරං අගමං සයං පබ්බජිසෝ මහා ධම්ම රක්කිතත්තේර සම්තිකේ මහත් පිරිවර සමග විහාරයට ගියා එහිදී වරජ්ජුරුවන් මහා ධම්ම රක්කිත රහතන් වහන්සේ ළඟ ගෞතම බුදුසසුනේහි පැවිදි බව ලබා ගත්තා. සද්දෙන් තේන චතුස්සත සහස්සානි නරාපිච අනුපම්බජිතානන්තෝ ගණනාච නවිජ්ජති ඔහු පැවිදි වෙද්දී තව 4 ලක්ෂයක පිරිසකුත් පැවිදි වුණා. ඒ විස්තර ආසා පැවිදි වූ පිරිස ගණනෙන් කියන්න අමාරුයි. භාගිනෙයෝ නරින්දස්ස අග්ගි බ්‍රහ්මාති විස්සුතෝ අහෝ සිරඤ්ඤෝ දීතාය සංගමිත්තාය සාමිකෝ අග්ගි බ්‍රහ්ම යන නමින් ඊතා ප්‍රසිද්ධ වූ බෑනා කෙනෙක් අශෝක රජුරවන්ට හිටියා රජුරවන්ගේ දියණිය වන සංගමිත්තා කුමරියගේ ස්වාමියා වූයේ ඔහුය. තස්සා තස්ස සුතෝ ചാපි සුමනෝ නාම නාමතෝ යාචිත්වාසෝ පිරාජානං උපරාජේන පබ්බජී ඔහුගේ ඇයගේ පුත්‍රයා වූයේ සුමන නැමැති කුමාරයාය සුමන කුමාරයාත් රජ්ජුරුවන්ගෙන් අවසරගෙන යුව රජු පැවිදි වෙන දවසේ පැවිදි වුණා. උපරාජස්ස පබ්බජ්ජා තස්සාසෝ කස්ස රාජිනෝ චතුත්තේ ආසිවස්සේසා මහජන හිතෝදයා මහජනයාගේ යහපත පිණිස හේතු භූත වූ යුවරාජයාගේ පැවිද්ද සිද්ධ වුණේ ඒ අශෝක රජුරුවන් රාජාභිෂේකය ලබා සතරවැනි අවුරුද්දේ තත්තේව උපසම්පන්නෝ සම්පන්නං උපනිස්සයෝ ඝටෙන්තෝ පරාජාසෝ චලබිඤ්ඤෝරහා අහෝ නිවන් අවබෝධයේ පිණිස සසරෙහි රැස් කරගත් වාසනා සම්පත් ඇති. ඒ යුව රජතුමා එහිම උපසම්පදා වුණා. ශාසන භ්‍රමචර්යාවෙහි වීරිය වැඩුවා. සයවැදෑරුම් අභිඥාවෙන් යුතු රහතන් වහන්සේ නමක් බවට පත් වුණා. විහාරේතේ සමාරද්දී සම්බේ සම්බ පුරේ සුපී සාදුකං තීහි වස්සේහි නිට්ටාපේසුං මනෝරමේ 84000ක් නගරවල ඉදිකිරීමට පටන් ගත්තා වූ සියලුම මනෝරම්‍ය වූ විහාර කර්මාන්තයන් තුන් අවුරුද්දකදී හොඳාකාර ලෙසින් සම්පූර්ණ වුණා තේරස්ස ඉන්ද ගොත්තස්ස කම්මා දිට්ඨාය කස්සතු ඉද්ධාචාසු නිට්ඨාසි අශෝකාරාම සෞහයෝ විහාර කර්මාන්තයේ සොයා බැලූ ඉන්දගුත්ත මහරහතන් වහන්සේගේ මහා 이르දි බලයේ සහාය නිසා අශෝකාරාමය නැමැති රම්‍ය වූ විහාරයත් ඉක්මනින් සම්පූර්ණ වුණා. ඒතේන පරිබුත්තේසු ඨානේසු ච තහින් තහින් චේතියානියකාරේසි රමණීයානි භූපති තුන්ලව දිනෝ භාග්‍යතුන් වහන්සේ විසින් පරිභෝග කරන ලද්දා වූ ඒ ඒ ස්ථානයෙහි රජ්ජුරුවෝ රම්‍ය වූ චෛත්‍යයන් කෙරෙව්වා. පුරේහි චතුරාසේති සහස්සේ සමන්තතු ලේකේ කහමානසං විහාරානෙට්ඨිතා ඉති අවට 84000ක් නගරයන්හි විහාර කර්මාන්තය අවසන් වූ බවට දැනුම් දෙන සියලු සංදේශයන් එකම දවසේ රැගෙන ආවා. ලේකේ සුත්වා මහරජා මහතේ ජින්දිවික්කමෝ කාතු කාමෝ සකින් ඒව සබ්බාරාම මහා මහං ඒ සංදේශයන් ඇසූ මහා තේජසිංහා 이르දි වික්‍රමයෙන් යුක්ත වූ මහරජුරෝ සියලු ආරාමයන් වල මහා පූජාව එකම දවසේ සිද්ධ කරන්නට කැමැති වුණා පුරේ බේරෙන් චරාපේසී සත්තමේ දිවසේතු සම්බාරාම මහෝ හෝතු සම්බදේසේසු ඒකදා එතකොට රජුරෝ අඬවර පැතිරෙව්වා මෙයින් සත් දවසකට පස්සේ හැම ප්‍රදේශයකම සියලු විහාරාරාමයන්ගේ පූජාව එකම දවසේ වේවා කියා. යෝජනේ යෝජනේ දෙන්තු මහදානං මහීතලේ කරොන්තු ගාමාරාමානං මග්ගා මග්ගංච විභූෂණං යදුනක් යදුනක් පාසා දඹදිව මහා දන්සල් දෙත්වා සියලු ගම්වලට යන ආරාමයන්ට යන මාර්ගයන් අලංකාර කෙරෙත්වා විහාරේසු චබ්බේසු බික්ඛු සංඝස්ස සම්බතා මහා දානා නිවත්තෙන්තෝ යතා කාලං යතා බලං සියලු විහාරයන්හි වැඩ වාසය කරන භික්ෂු සංඝයා වහන්සේට කැප අකැප කාලය හොඳින් හඳුනාගෙන තම තමන්ට හැකි පමණින් මහාදම් පවත්වත්වා දීපමාලා පුප්පමාලා ලංකාරේ හිතහින් තහෙන් තුරියේ හිච සම්බේහි උපහාරං අනේකදා දැල් වෙන පහන් මාලාවන් ගෙනුත් මල් මාලාවන් ගෙනුත් ඒතන අලංකාර කරත්වා හැමතන්නෙම නොඑක් ආකාරයෙන් උපහාර කොට පංච තූර්ය නාදය පතුරවත්වා උපෝසතං ගානාදාය සබ්බේ ධම්මං සුනන්තු ච පූජා විශේෂේනේකේච කරොන්තු තද හෝපිච සියල්ලම උතුම් උපෝසත සිල් සමාදන් වී භාග්‍යතුන් වහන්සේගේ ධර්මය අසත්වා නොයෙක් ආකාරයෙන් සිත් වූ පරිදි පුද පූජාවන් කරත්වා සම්මේ සම්මත්ත සම්බතා යතනත්තා දිකාපිච පූජා සම්පටියාදේසුං දේවලෝක මනෝරමා එතකොට සියලු දෙනාම ඒ අඬබෙර හඬට සවන් දීලා සෑම තැනකම සියලු ආකාරයෙන් ඉල්ලා සිටි කරුණු වලටත් වඩා වැඩියෙන් දෙව්ලොව දක්වන පූජෝත්සවයෙන් මහත් රාම්‍ය වූ පූජාවම් පිළියෙල කළා. තස්මින් දිනේ මහරජා සම්බාලංකාර භූසිතෝ සහෝරෝදෝ සහාමච්චෝ බලෝඝ පරිවාරිතෝ එදා මහරජුරු සියලු රාජාභරණයන්ගෙන් අලංකාරව සැරසිලා තම අන්තපුර ස්ත්‍රියන් සමග තම ඇමතියන් සමග ඇත් අස්ත්‍රිය පාබල යන චතුරංගනේ සේනාව සමග පිරිවරාගෙන සිටියා අගමාසි සකාරාමං හින්දන්තෝ වියමේ දිනෙන් සංගමජ්ජම්මියට්ටාසේ වන්දිත්වා සංගමොත්තමං පංචතූර්ය වාදන ආදියෙන් මහ පොළව ගිගොම් ගන්වමින් රජ්ජුරුවෝ තමන් විසින් කරන ලද අශෝකාරාමයට සැපත් වුණා උතුම් වූ සංඝයා වහන්සේට වන්දනා කොට සංඝයා මැද හිටගත්තා. තස්මින් සමාගමේ ආසුම් අසීති බිකු කෝටියෝ අහේසුං සත සහස්සං තේසු කේනාසවා යති ඒ අවස්ථාවේ රැස් වූ සංඝයා වහන්සේ ගණනෙන් 80 කෝටියක් වුණා උන්වහන්සේලා අතර ශීනාශ්‍රව වූ රහතන් වහන්සේලා ලක්ෂයක් වැඩ හිටියා. නෞති සත සහස්සානේ අහෝ භික්ඛුනියෝ තහින් කිනාසවා භික්ඛුනියෝ සහස්සං ආසුතාසුතු එතනට රැස් වුණා වූ භික්ෂුණීන් වහන්සේලා ගණන 90 ලක්ෂයක් වුණා. ඒ භික්ෂුණීන් වහන්සේලා අතර ශ්‍රීනාශ්‍රව වූ රහත් භික්ෂුණීන් වහන්සේලාම දහසක් සිටියා. ලෝක විවරණං නාම පාටිහිරං අකංසුතේ කීනාසවා පසාදත්තං ධම්මසෝකස්ස රාජිනෝ ඒ රහතන් වහන්සේලා ධර්මාශෝක රජුරුවන් තුල බුද්ධ ශාසනය කරේ චිත්තප්‍රසාදයේ දිනු වීම පිණිස ලෝක විවරණ පූජා නමින් ප්‍රාතිහාරයක් කළා. චණ්ඩාසෝ කෝති ඥායෙත්ත පුරේ පාපේන කම්මුණා ධම්මාසෝ කෝති ඥායෙත්ත පච්ඡා පුඤ්ඤන කම්මුණා තමන් බෞද්ධ වෙන්නට කලින් රජකම ලැබීම පිණිස පව් කළ බැවින් මේ රජුරුවන් ප්‍රසිද්ධව සිටියේ චණ්ඩාශෝක යන නමිනි. බෞද්ධ වීමෙන් පසු අනේක වූ පින්කම් කිරීම හේතුවෙන් මොහු ධර්මාශෝක නමින් ප්‍රසිද්ධියට පත් වුණා. සමුද්ද පරියන්තං සෝ ජම්බුදීපං සමන්තතු පස්සේ සම්බේ විහාරේච නානා පූජා විභූසිතේ එදා රජ්ජුරුව මහා සාගරයේ කෙළවර කොට ඇති දමදිව පුරා පිහිටි සියලු විහාරන් වල කෙරෙන අලංකාර පුද පූජාවන් ලෝක විවරණ ප්‍රාතිහාරයේ හේතුවෙන් සිය ඇසින්ම දැකගත්තා. අතීව තුට්ටෝ තේ දිස්වා සංගං පුච්චිනසේදිය කස්ස භන්තේ පරිච්ඡාගෝ මහා සුගත ශාසනේ එතකොට ඒවා දුටු රජුරු අතිශයින්ම සතුටටපත් වුණා සංඝයා වහන්සේට වන්දනා කරලා වාඩි වුණා. ස්වාමීනි මේ මහා සුගත ශාසනයෙහි පරිත්‍යාග කරපු අය අතර අග්‍ර කවුරුන් දැයි අසා සිටියා. තේරෝ මොග්ගලේ පොත්තසෝ රඤ්ඤෝ පංහං වියාකරේ ධර්මානේ පිසුගතේ නත්ති චාගීතයා සමෝ ඒ අවස්ථාවේ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ රජුරුවන්ගේ ප්‍රශ්නයට පිළිතුරු දුන්නා. මහරජුරුවනේ අප සුගත තථාගතයන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේදීවත් ඔබට සමාන වූ ත්‍යාගවන්තයෙක් බුද්ධ ශාසනයේ හිටියේ නෑ කිව්වා. තං සොත්වා වචනං භීයෝ තුට්ටෝ රාජා පුච්චිතං බුද්ධ ශාසන දායදෝ හෝති කෝමාදිසෝ ඉති ඒ වචනය අසූ රජ්ජුරුව මහ සතුටටපත් වුණා එසේ වේනම් ස්වාමීනි මා වැනි කෙනෙක් බුද්ධ ශාසන දායාදය ලැබුවෙක් නේදයි තෙරුන් වහන්සේගෙන් ඇසුවා. තේරෝ තුරාජ පුත්තස්ස මහින්දස්සෝපනිසයං තතේව රාජධීතාය සංගමිතාය පෙක්කිය එතකොට මහරහතන් වහන්සේ ඒ ධර්මාශෝක නරේන්ද්‍රයාගේ පුත්‍ර වූ මහින්ද කුමාරයාගේත් රාජ දියණිය වන සංගමිත්තා කුමරියගේත් නිවන අවබෝධයට සුදුසු වූ පුණ්‍ය වාසනා සම්පත් ඔවුන් තුල රැස් වී ඇති බව දැනගෙන සාසනස්සා බිවුද්දින්ච තං හේතුකං අවික්කිය පච්චාභාසත රාජානං සෝ ශාසන දුරන්ධරෝ ඔවුන් විසින් අනාගතයේ කරනු ලබන්නා වූ ගෞතම බුද්ධ ශාසනයේ බැබළවීමට හේතු වන කරුණු දැනගෙන ඒ ශාසන දුරන්දර මහරහතන් වහන්සේ රජ්ජුරුවන්ට මෙහෙම කිව්වා තාදිසෝපි මහාචාගී දායදෝ සාසනස්සච පච්චය දායකෝ චේව උච්චතේ මනෝජාදීප මහරජුරුවනි ඔබ මහා ත්‍යාගවන්තයන් වුණත් බුද්ධ ශාසනයෙහි දායාදේ ලැබුවෙක් නොවේ ඔබ සිව්පසයේ පුදන දායකයෙක් පමණයි යෝතු පුත්තං දීරං වා පබ්බජාපේති සාසනේ සෝ සාසනස්ස දායාදෝ හෝතිනෝ දායකෝ අපි මහරජුරුවනි යමෙක් තමන්ගේ පුත්‍රයෙකු හෝ දියණියක හෝ බුදු සසුනෙහි පැවිදි කරනවා නම් ශාසන දායාදේ ලැබුවෙක් වන්නේ ඔහුය. හුදෙක් සිව්පසේ දායකයෙක් වූ පමණින් ශාසන දායාදයට හිමිකරුවෙක් වන්නේ නැහැ. අත ශාසන දායාද භාවං එච්ඡං මහේපති මහින්දං සංගමෙත්තං ච තිතේ తත්‍ර අපොච්චත එතකොට ධර්මාශෝක රජුරවන්ට ගෞතම බුද්ධ ශාසනයෙහි දායාදය ලබන්නට මහත් ආශාවක් ඇති වුණා. මහින්ද රාජකුමාරයා ගෙනුත් සංගමිත්තා රාජ දියගිනිය ගුණොත් මෙහෙම ඇහුවා. පබ්බජිස්සතකින් තාතා පබ්බජ්ජා මහති මතා පිතුනෝ වචනං සොත්වා පිතරන්තේ අභාසීසුං කිම මාගේ දරුවෙනි තෙපි පැවිදිවන්නහුද බුදු සසුනේ පැවිද්ද වනායිතා උතුම් දෙයක් නොව කියලා කිව්වා පිය රජුරුවන්ගේ වචනේ ඇසූ දරුවන් පිය රජුරුවන්ට මෙහෙම පිළිතුරු දුන්නා අජ්ජේව පබ්බ ජෙස්සාම සචේතං දේවිච්ඡසි අම්හංච ලාභෝතු හංච පබ්බජාය භවිස්සති දේවයන් වහන්ස ඔබ වහන්සේ කැමැති වනසේක් නම් අපි අද වුණත් පැවිදි වෙන්න කැමැතියි. ගෞතම බුදු සසුනේ පැවිදිවා ලැබීමෙන් අපටත් ඔබ වහන්සේටත් ලාභයක්මයි වන්නේ. උපරාජස්ස පම්බන්දා කාලතෝපභූතිසෝ සාචාපි අග්‍රබක්මස්ස පම්බජ්ජා කතනෙච්චයා යුවරජ්ජුරුවන් පැවිදි වෙච්ච දවසේ ඉඳලා මහින්ද කුමාරයා සිටියේ පැවිදි වෙන්න කැමැත්තෙන්මයි සිය ස්වාමියා වූ අග්‍රබ්‍රහ්ම කුමාරයා පැවිදි වෙච්ච දවසේ ඉඳලා සංගමිත්තා කුමරිය සිටියෙත් පැවිදි වෙන්න කැමැත්තෙන්මයි. උපරාජ්ජං මහින්දස්ස ධාතුකාමෝ පිභූපති තතෝපි අධිකාසාති පබ්බජ්ජං ඒවරෝචයි ධර්මාශෝක රජුරෝ හිස් වූ යුවරාජ পদවිය මහින්ද කුමාරයාට දෙන්න කැමැත්තෙන් සිටියත් මිහිඳු කුමාරයා ඒ යුවරජ পদවියට වඩා පැවිදි වීම ගැන ගොඩාක්ම ආශා කළා. පියං පුත්තං මහින්දං ච බුද්ධි රූප බලෝදිතං පබ්බජාපේසි සමහං සංගමිත්තං ච දීතරං බුද්ධි බලයෙන්ොත් රූප බලයෙන්ොත් බබලන මිහිඳු නැමැති ප්‍රිය පුත්‍රයාත් සංගමිත්තා නැමැති රාජ දියණියත් මහත් ගරු සත්කාර සහිතව ගෞතම බුද්ධ ශාසනයෙහි පැවිදි කෙරෙව්වා. තදා වේසති වස්සෝ මහින්දෝ රාජනන්දනෝ සංගමිත්තා රාජදීතා අට්ඨාරස සමාතදා ඒ වෙද්දී පිය රජතුමා සතුටු කරවන මිහිඳු කුමාරයාට වයස අවුරුදු 20යි. සංගමිත්තා රාජදීනියට වයස අවුරුදු 18යි. තද හේව අහෝ තස්ස පබ්බජ්ජා උපසම්පදා පබ්බජා සික්ඛාදානං ච තස්සාච තදහෝ අහෝ මිහිඳු කුමාරයා පැවිදි වූ දවසේම උන්වහන්සේගේ උපසම්පදාවත් ලැබුණා. ඒ රාජදීවණයට පැවිද්දයි සිකමානාවක් ලෙසින් ශික්ෂාපද සමාදන් වීමයි එදාම ලැබුණා. උපජ්ජායෝ කුමාරස්ස අහෝ මොග්ගලේ සෞහයෝ පබ්බාජේසි මහදේවෝ මජ්ජන්තිකෝපන මිහිඳු කුමාරයාගේ උපාධ්‍යයන් වහන්සේ වූයේ මොග්ගලේ පුත තිස්ස මහරහතන් වහන්සේ මහාදේව තෙරුන් වහන්සේ කුමාරයා පැවිදි කළා මජ්ජත්තික තෙරුන් වහන්සේ කම්මවාචං අකාතස්මෙන් සෝප සම්පද මණ්ඩලේ අරහත්තං මහින්දෝසෝ පත්තෝ සපටි සම්බිදං උපසම්පදාවේදී කර්ම වාක්‍ය පැවසුවා උපසම්පදා මාලයකදී මෙහෙඳු නැමැති නවක උපසම්පදාලාභී ස්වාමීන් වහන්සේ සතර පටිසම්භිදාවෙන් යුක්තව අරිහත් ඵලයටපත් වුණා. සංගමිත්තායෝපජ්ජාය ධම්මපාලාති විසුතා ආචරියායෝපාලේ කාලේ සාසියනාසවා සංගමිත්තා කුමරිය පැවිදි වන විට ඇයගේ උපාධ්‍යාය භික්ෂුණීන් වහන්සේ වූයේ ධම්මපාලාතරණින් වහන්සේ. ඇයගේ ආචාර්ය භික්ෂුණීන් වහන්සේ වූයේ ආයුපාලීතරණින් වහන්සේ. ඒ සංඝමිත්තාතරණින් වහන්සේ කිහිප දිනකින් උතුම් අරිහත්ත්වයට පත් වුණා. උපෝසాసන පජ්ජෝතා ලංකාදීපෝපකාරිනෝ චට්ටේ වස්සේ පබ්බජින්සු ධම්මාසෝ කස්ස රාජිනෝ රහත් ඵලයට පත් වූ මිහිඳු තෙරුන් වහන්සේත් සංගමිත්වා භික්ෂුණීන් වහන්සේත් යන දෙදෙනාම ලංකාද්වීපයේ බුද්ධ ශාසනය බබළුවන්නට බොහෝ උපකාරී වුණා. මෙතුමන් වහන්සේලා පැවිදි වෙද්දී ධර්මාශෝක රජතුමා රාජාභිෂේකය ලබා අවුරුදු 6යි. මහා මහින්දෝ වස්සේහි තීහි දීපප්පසාදකෝ පිටකත්තය මොග්ගන්නේ උපජ්ජායස්ස සම්තිකේ ලංකාද්වීපයම බුදු සසුනේහි පැහැදීමටපත් කළ දීප ප්‍රසාදක වූ මිහිඳු මහරහතන් වහන්සේ පැවිදි උපසම්පදාව ලබා තුන් අවුරුද්දක් ඇතුළත සිය උපාධ්‍යාය වූ මොග්ගලී පුත්තතිස්ස මහරහතන් වහන්සේ වෙතින් තුම් පිටකයම ඉගෙන ගත්තා සාබික්කුනේ චන්දලේකා මහින්දෝ බික්කු සූර්යෝ සම්බුද්ධ ශාසනාකාසං තේ සදා සෝබයං තදා ඒ භික්ෂුණිය සඳරේකාවක් වගේ වුණා මහින්ද ස්වාමීන් වහන්සේ හිරු මඩල වගේ වුණා ඒ කාලයේ මේ දෙදෙනා වහන්සේ ශ්‍රී සම්බුද්ධ ශාසනයේ නැමැති ගගන තලයේහි සෝභමානව වැඩ සිටියා. පුරේ පාටලි පුත්තම් හා වනේ වනචරෝ චරං කුන්ත කින්නරියා සද්දෙන් සංවාසං කප්පයේ කිර එක් කලක පාටලි පුත්‍ර නගරයෙන් වනයට ගොස් වනාන්තරයේ ඇවිදෙමින් සිටි එක්තරා පුද්ගලයෙක් සිටියා. මොහු වනයේහි සිටි කුන්ත කින්නරේ නමින් හඳුන්වන කිඳුරියක් සමග අඹසැඹියන් වශයෙන් වාසය කළා. තේන සංවාසමං වාය සාපුත්තේ ජනයි දුවේ තිස්සෝ ජෙට්ටෝ කනිට්ටෝතු සුමිත්තෝ නාම නාමතු එසේ වාසය කිරීම හේතුවෙන් ඒ කිඳුරිය පුතුන් දෙදෙනෙක් බිහි කළා ලොකු පුතාගේ නම තිස්ස පොඩි පුතා සුමිත්ත නමින් හැඳුන්වුවා මහා වරුණ තේරස්ස කාලේ පම්බජ්ජ සම්තිකේ අරහතං පාපුනින්සු චලබිඤ්ඤා ගුණං උබෝ මහා වරුණ මහරහතන් වහන්සේගේ කාලයෙහි මේ තිස්ස සුමිත් යන දෙදෙනා උන්වහන්සේ ළඟ පැවිදි වුණා. සය වැදෑරුම් අභිඥා ලබා ගනිමින් දෙදෙනා මුතුන් අරිහත්ත්වයට පත් වුණා. පාදේ කීට විශේෂානේ පුට්ටෝ ජෙට්ටෝ සවේදනෝ ආහ පුට්ටෝ කනිට්ටේන බේසජ්ජං පසතං ගතං වැඩිමහලු තිස්ස තෙරුන් වහන්සේට ගෝනුසු විසක් නිසා පාදේ ඊතා වේදනාවෙන් යුක්ත වූ තුවාලයක් ඇති වුණා තම සොයුරු වූ සුමිත්ත තෙරුන් වහන්සේගෙන් බෙහෙත් පිණිස පතක් පමණ ගිතෙල් ටිකක් ඕනෑ කියා කිව්වා. රඤ්ඤෝ නිවේදනං තේරෝ ගිලාන වත්තෝ පිසෝ සප්පේ අත්තංච චරණං පච්චාබත්තං පටික්කපි එතකොට සුමිත් තෙරුන් වහන්සේ ගිලම් පිනසවත් රජ්ජරුවන්ට දනොන් දෙන්නට හෝ ගිතෙල් ටිකක් සොයා ගැනීම පිණිස සවස්වරුෙහි පිඩුසිඟා යාමට ඇති අකමැත්ත නිසා ප්‍රතික්ෂේප කළා. පිණ්ඩාය චේ චරං සප්පින් ලබසේ ත්වං තමාහර ඉච්ඡාහ තිස්ස තේරෝසෝ සුමිත්තං තේර මුත්තමං එහෙමනම් පිරිසිඟා යද්දී ගිතල් ටිකක් ලැබුණොත් ඒ අරන්ගෙන්ට කියා තිස්ස තෙරුන් වහන්සේ ඊතා උත්තම වූ සුමිත්ත තෙරුන් වහන්සේට පැවසුවා පින්ඩාය චරතා තේන නලද්දං පසතං ගතං සප්පි කුම්භ සතේනාපි ව්‍යාධි ජාතෝ අසාදියෝ එදා පින්ඩපාතේ වඩිද්දී ඒ සුමිත තෙරුන් වහන්සේට පතක් පමණ වූ ගිතෙල් ටිකක් ලැබුණේ නැහැ. අන්තිමේදී ගිතෙල් කලර 100කින් වස්සුව කරන්නට නොහැකි විදියට රෝගය අසාධ්‍ය වුණා. තේනේව ව්‍යාධිනා තේරෝ පත්තෝ ආයුක්කයන්තිකං ඕවදිත්වා ප්‍රමාදේන නිබ්බාතුං මානසං අකා ඒ අසනීපයෙන්ම තිස්ස මහරහතන් වහන්සේ ආයුක්ෂය වීමටපත් වුණා අනිත් භික්ෂුන් වහන්සේලාට චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස අප්‍රමාදී වෙන්නට ඕනෑ කියා තමන් වහන්සේ පිරිනුවන් පාන්නට සිතින් අදිෂ්ඨාන කළා. ආකාසම්මිනිසීදිත්වා තේජෝ ධාතු වසේනසෝ යතාරුචි අදිඨාය ශරීරං පරිනිබ්බුතෝ තිස්ස රහතන් වහන්සේ අහසට පැන නැගී අහසෙහි වාඩි වුණා තේජෝ ධාතුවට සමවැදී ගිය ධානයෙන් යුතුව තමන් වහන්සේ කැමැති පරිද්දෙන් ශරීරය පිළිබඳව අදිෂ්ඨාන කොට පිරිනුවන් පෑවා. ජාලා ශරීරා නිකම්ම නිම්මංස චාරිකණ්ඩහි තේරස්ස සකලං කායං අට්ඨිකානිතුනෝ දහි මෙසේ පිරිනුවන් පෑමේදී රහතන් වහන්සේගේ සිරුරින් නික්මී ගිය ගිනිදල් වලින් මුළු සිරුරේම මාංශයන්වත් අලුවත් ඉතුරු නොවි දැවි ගියා අස්ති ධාතු පමණක් ඉතිරි වුණා සුත්වා නිබ්බුති මේ තස්ස තිස්සත්තේ රස්ස භූපති අගමාසි සකාරාමං ජනෝග පරිවාරිතු ධර්මාශෝක රජුරවන්ට තිස්ස තෙරුන් වහන්සේ පිරිනුවම් පෑවේ ඒ අයුරින් කියා අසන්ට ලැබුණා මහා ජනකායද පිරිවරාගත් ඔහු තමන්ගේ ආරාමය වන අශෝකාරාමයට ගියා හත්ති කන්ද ගතෝ රාජා තානත්තිනවරෝපිය කාරෙත්වා ධාතු සක්කාරං සංඝං ව්‍යාදිමපුච්චිතං රජ්ජුරුවන් හස්ති රාජයාගේ පිටමත සිට අහසේ තිබූ ධාතුන් වහන්සේලා පහලට වැඩමෙව්වා ඒ ධාතුන් වහන්සේලාට සත්කාර සම්මාන පවත්වලා උන්වහන්සේ පිරිනුවම් පාන්ට හේතු රෝගය කිමෙක්ද කියලා සංඝයා වහන්සේගෙන් ඇසුවා. තං සුත්වා ජාත සංවේගෝ පුරද්වාරේ සුකාරිය සුදාචිතා පොක්කරණේ භේසජ්ජානං ච පූරිය බෙහෙත් පිණිස පතක් පමණ ගිතෙල් සොයා ගන්නට බැරි වීමෙන් රෝගය උස්සන්න වී පිරිනුවම් පා වදාළ බව සූ රජුරු මාවැනි රජෙක් සිටිද්දි භික්ෂූන්ට බෙහෙත් නැති වුණා කියා මහ සංවේගයටපත් වුණා නුවර සතර වාහල් කඩාසල විශේෂ පකුණු කරවා ඒවා බෙහෙත් ඖෂධ වලින් පිරෙව්වා පාපේසු බික්කු සංගස්ස භේසජ්ජානි දිනේ දිනේ මා හෝතු බික්කු සංඝස්ස භේසජ්ජං දුල්ලබං ඉති භික්ෂු සංඝයා වහන්සේට ගිතෙල් මේ පැණි ආදී කිසි බෙහෙතක් අඩුපාඩුවක් වෙන්න එපා කියලා දිනපතා භික්ෂු සංඝයාට බෙහෙත් දුන්නා සුමිත්තත් හේරෝ නිබ්බායේ චංකමන්තෝව චංකමේ පසේ දිසාසනේතිව තේනාපිච මහජනෝ තිස්ස තෙරුන් වහන්සේගේ සහෝදර වූ සුමිත්ත මහරහතන් වහන්සේත් සක්මන් මළුවේ සක්මන් කරන ඉරියව්වේදීම පිරිනිවන් පෑවා උන්වහන්සේගේ පිරිනිවන් පෑමෙනුත් මහජනයා බුද්ධ ශාසනය පිළිබඳව තවත් වැඩියෙන් පැහැදුනා. කුන්ති පුත්තා දුවේ තේරා තේ ලෝක හිතකාරිනෝ නිබ්බායං සුවසෝකස්ස රඤ්ඤෝ වස්සම්හි අට්ඨමේ ලෝකයාගේ යහපත කැමැතිව වැඩ සිටි කුන්ති කිඳුරියගේ පුත්‍රයන් වූ ඒ රහතන් වහන්සේලා දෙනම පිරිනිවන් පාද්දී ධර්මාශෝක රජුරුවන් අභිෂේකය ලබා අවුරුදු 8යි. තතෝපභූති සංගස්ස ලාභෝතිව මහා අහූ පච්චාපසන්නාච ජනා යස්මාලාභං පවත්තයොං මේ හේතුව නිසා සංඝයාට වඩා වඩා සිව්පසලාභය බොහෝසෙයිම ලැබුණා. පසුව පැහැදුණු ජනතාවත් සංඝයා වහන්සේට මහත් ලාභ සත්කාර පැවැත්තුවා. පරිහීන ලාභ සක්කාරා තිත්‍ත්‍යා ලාභ කාරණා සයංකාසාය මාදාය වසින්සු සහබික්කුහි අන්‍ය තීර්ථක තාපස පරිබ්බාජක පාසාණ්ඩ ආදීන්ට ලැබෙමින් තිබූ සත්කාර නැති වෙලා ගියා පහසුවෙන් සිව්පස ලාභයේ අපේක්ෂාවෙන් ඒ තීර්ථකයෝ තමන්ම සිවුරු පොරවාගෙන ආර්ය පැවිද්ද ලබා සිටි නිර්මල භික්ෂුන් වහන්සේලා අතරට එක්ව වාසය කළා. යතා සකංච තේවාදං බුද්ධවාදෝති දීපයං යතහා සකංච කිරියං අකරින්සු යතා රුචින් තමන්ම සිවුරු පුරවාගෙන සංඝයා අතර සිටි ශ්‍රමණ වේශධාරීන් බණ කියද්දී බුද්ධ වචනේ මෙයයි කියලා තම තමන්ගේ මතිමතාන්තර කියන්න පටන් ගත්තා. ඔවුන් කැමැති පරිදි තමන්ගේ ගෙනපිදීම් ආදී දේත් කරගෙන ගියා. තතෝ මොග්ගලි පුත්තෝ සෝ තේරෝ තිර ගුණෝදයෝ සාසනබ්බුද මොප්පන්නං දෙස්වාතං අතිකක්කලං එතකොට අෂ්ටලෝක ධර්මයෙන් නොසැලෙන ස්තරව පිහිටි ගුණ ඇති මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ මේ ඊ타මත් බරපතල වූ මේ ශාසනික අරුබුදේ දැක්කා. තස්සෝප සමනේ කාලං දීගදස්සී අවෙක්කිය දත්වා මහින්ද තේරස්ස මහා භික්ඛු ඝනං සකං අනාගතයේ ඊතා දුරපෙනෙන මහරහතන් වහන්සේ මේ ශාසනික අරබුදය සංසිඳු වීමට අවස්ථාවක් බලාපොරොත්තුෙන් සිටියා. මිහිඳු මහරහතන් වහන්සේට තමන් වහන්සේ යටතේ සිටි මහා භික්ෂු පිරිස බාර කළා. උද්දං ගංගායේ කෝව අහෝ ගංගම්මේ පබ්බතේ විහාසේ සත්ත වස්සානේ විවේකං අනුබ්‍රූහයං ගංගා නම් වූ මහා ගංගාවට උඩු පැත්තේ පිහිටි අහෝගංග පර්වතයේ වැඩම කොට වේකීව සත්වර්ෂයක් වැඩ සිටියා. තිත්‍යානං බහුත්තාච දුබ්බචත්තාච බිකවෝ තේ සංකාතුන්න සක්කින්සු ධම්මේන පටිසේධනං තමම්ම සිවුරු පුරවාගෙන සිටි තීර්ථකයන් බොහෝ පිරිසක් සිටියා. ඔවුන් සංඝයා වහන්සේගේ අවවාදවලට අකීකරු වුණා. සැබෑ භික්ෂූන් නොවන බව පෙන්වා දීලා ධර්මානුකූලව සංඝයාගෙන් බැහැර කරන්නට භික්ෂූන් වහන්සේලාට බැරි වුණා. තේනේව ජම්බු දීපම්මේ සම්බාරාමේසු භික්ඛවූ සත්ත වස්සානිනාකාසුං උපෝසත පවාරණං ඔවුන්ගේ දඩබ්බර ක්‍රියාකාරකම් හේතුවෙන් දඹදිව සියලු විහාර ආරාමවල භික්ෂූන් වහන්සේලා සත් අවුරුද්දක්ම පොහොය කිරීම ආදී විනය කර්මයන් කරන්ට නොහැකිව සිටියා. තං සුත්වාන මහරජා ධම්මාසෝකෝ මහයසෝ ඒකං අමච්ඡං පේසේසි අශෝකාරාම මුත්තමං මහා යස පිරිවර ඇති ධර්මාශෝක රජුරවන්ට භික්ෂුන් වහන්සේගේ පොහොය නොකිරීම ගැන දැනගන්ට ලැබුණා. උතුම් වූ අශෝකාරාමයට අමාත්‍යවරයෙක් පිටත් කෙරෙව්වා. ගන්්වාදිකරණං ඒතං ූපසම්මංඋපෝසතං කාරේහි භික්ඛු සංඝේන මමාරාමේතුවං ඉති එම්බා මාත්‍යේ මාගේ අශෝකාරාමේ බොහෝ පවුරුණු ආදී නොකිරීමට හේතු වූ අර්බුදයේ සංසිඳුවා ලව භික්ෂු සංඝයා ලවා පොහේ කිරීම ආදී කරන්ට සලස්වව කියලා පිටත් කෙරෙව්වා ගන්්වාන සම්නිපාතෙත්වා භික්ඛු සංඝං සදුම්මති උපෝසතං කරෝතාති සාවේසි රාජ සාසනං ඒ ඇමති මදනුවණින් යුතු කෙනෙක් ඔහු අශෝකාරාමයට ගිහින් භික්ෂු සංඝයා වහන්සේ රැස් කෙරෙව්වා නොබලා දැන් පොහේ කරව කියලා රාජ හසුන ඇස්සෙව්වා උපෝසතං තිත්තියේහි නකරෝම මයං ඉති අවෝච බික්ඛු සංඝං සෝතං අමච්ඡං මෝල්හමානසං හොරට සිවුරු පොරවාගෙන සිටින අන්‍ය තීර්ථකයන් එක්ක අපි පොහොය කරන්නේ නැහැ කියා භික්ෂු සංඝයා වහන්සේ ඒ මෝඩ සිත් ඇති අමාත්‍යාට පිළිතුරු දුන්නා සෝමච්චෝ කතිපයානං තේරානං පටිපාටියා අච්චින්දි අසිනාසී සංකාරේමේති උපෝසතං එතකොට ඒ අමාත්‍ය හොඳයි එහෙනම් මම පොහේ කරවන්නම් කියලා කඩුවක් ගැන පිළිවෙලින් වැඩ සිටි ස්ථවිර භික්ෂුන් වහන්සේලා කීප නමකගේම හිස ගසා දැම්මා රාජභාතා තිස්ස තේරෝ තන්දිස්වා කිරියං ලහුම් ගන්්වාන තස්සසන්නේ ආසනම් මිනිසීදිසෝ කලින් යුවරාජව සිටි ධර්මාශෝක නිරිඳුන්ගේ සහෝදර වූ තිස්ස මහරහතන් වහන්සේ මේ දැක්කා. වහා පෙරට වැඩම කොට ඊළඟට කඩුපහරට මෝන දීම පිණිස ඔහුට ළඟම වූ ආසනෙහි වාඩි වුණා. තේරන් දිස්වා මච්චෝසෝ ගන්තරඤ්ඤෝ නිවේදයි සබ්බම් පවත්තින් තං සුත්වා ජාත දාහෝ මහීපති තිස්ස තෙරුන් වහන්සේ දුටුවා වූ අමාත්‍යා ආපසු ගිහින් රජුරවන්ට දැනුම් දුන්නා. ඒ සියලු විස්තර ඇසූ ධර්මාශෝක රජතුමාගේ සිරුරේ මහ දාහයක් හටගත්තා. සීගංගන්්වා බික්ඛු සංඝං පුච්චියෝ බිග්ගමානසෝ ඒවං කතේන කම්මේන කස්ස පාපං සියායිති මහස්සේ සසල වේගිය සිතින් යුතු රජුරෝ වහ වහා භික්ෂුන් වහන්සේලා බැහැ දකින්ට ගියා. අනේ ස්වාමීනි මා භික්ෂුන් වහන්සේලා ඝාතනය කරවන්නට කිසිවෙක් එව්වේ නැහැ. මේ කරන ලද දේ නිසා පෞරස්ුනේ කාටදයි කිය ඇසුවා. තේසං අපණ්ඩිතා කේචි පාපං තුයි හන්ති කේචිතු උබෙන්නං ചാතියාහංසු නත්ති තුයි හන්ති පණ්ඩිතා ඒ භික්ෂුන් වහන්සේලා අතර සිටි නුවණ මද භික්ෂූන් මහරජුරුවෙනි මේන් තොපට පව රැස් වුණා කියලා කිව්වා. ඇතැම් භික්ෂුන් වහන්සේලා කිව්වේ තොපටත් අමාත්‍යයටත් දෙදෙනාටම පව සිදු වූ බවයි. නමුත් නුවණැති ස්වාමින් වහන්සේලා මහරජුරුවනේ මේ අමාත්‍යා හිගොස් භික්ෂූන් නසාවා යන සිත ඔබට ඇති වුණාද කියලා ඇහුවා. මා තුල එබඳු චේතනාවක් ඇති වුණේ නැහැ කිව්වා. භික්ෂු සංඝයා වහන්සේ සමගිව පොහොය කරත්වා යන චේතනාවෙන්ම ඔහුව පිටත් කළා කියලා කිව්වා. මෙහිලා කුසල්සිතක් මිසක් භික්ෂුන් වහන්සේලා ඝාතනය කිරීමේ චේතනාවක් ඔබට නැති නිසා පෞසිදුවන්නේ නැහැ කිව්වා. තං සුත්වා මහරජා සමත්තෝ අති බික්ඛුනෝ විමතින් මේ විනෝදෙත්වා කාතුං සාසන පග්ගහං යසු රජුරු මෙහෙම ඇහුවා ස්වාමීනි මා තුල ඇති වූ මේ විමතියන් දුරු කරලා යලි බුද්ධ ශාසනය නගා සිටුවන්ට සමත් භික්ෂූන් වහන්සේ නමක් වැඩ ඉන්නවාද කියලා අත්ති මොග්ගලි පුත්තෝ සෝ තිස්ස තේරෝ රතේ සබ ඉච්ඡාහ සංඝෝ රාජානං රාජා තත්තාසි සාදරෝ මහරජුරුවනි ඔබගේ ඔය සියලු අදහස් සඵල කර දිය හැකි මොග්ගලේ පුත්තිස්ස මහා තෙරපාණන් වහන්සේ වැඩ සිටිනවා කියලා පිළිතුරු දුන්නා. යසු රජ්ජුරුවන්ගේ සිතෙහි උන්වහන්සේ කෙරෙහි මහත් ආදරයක් හටගත්තා. විසුම් බික්කු සහස්සේන චතුරෝ පරිවාරිතේ තේරේ නර සහස්සේන අමච්චේ චතුරෝ තතා එතකොට රජ්ජුරුවෝ එදාම එක නමකට දහස බැගින් පිරිවර ඇති භික්ෂුන් වහන්සේලා සතර නමකුයි එක් අමාත්‍යෙකුට දහස බැගින් පිරිවර ඇති අමාත්‍යවරු සතර දෙනෙකුයි තෙරුන් වහන්සේ වැඩමවාගෙන කියලා පිටත් කෙරෙව්වා තද හේයේව පේසේසි අතනෝ වචනේනසු තේරං ආනේතු මේ තේහි තථා උද්දේශනාගමේ තමන්ගේ වචනයෙන් තෙරුන් වහන්සේ වැඩමවාගෙනට එදිනම ඒ දහස් ගණන් පිරිස පිටත් කළා. ඔවුන්ගේ ආරාධනාවට වුණත් උන්වහන්සේ වැඩම කළේ නැහැ. තං සොත්වා පුනං අට්ටට්ට තේරේ මච්චේච පේසයි විසුං සහස්ස පුරිසේ පුබ්බේ වියසනාගමි උන්වහන්සේ නවඩින බව ඒ රජ්ජරුවන්ට දැනුම් දුන්නේ එතකොට රජ්ජරුව ආයමත් එක් නමකට දහස බැගින් පිරිවර භික්ෂූන් සහිත ස්තිවිරයන් වහන්සේලාට නමකුයි එක් අමාත්‍යයකට පුරුෂයන් දහස බැගින් වූ අමාත්‍යවරු 8 දෙනෙකුයි පිටත් කෙරෙව්වා. ඒ වතාවේදී තෙරුන් වහන්සේ වැඩම කළේ නැහැ. රාජා පුච්චි කතං තේරු ආගච්ඡය නොකෝයිති භික්ඛුවා හංසුතේ රස්ස තස්සා ගමන කාරණං එතකොට රජ්ජුරුව භික්ෂුන් වහන්සේගෙන් මෙහෙම ඇහුවා ස්වාමීනි අපගේ තෙරුන් වහන්සේ වැඩමවා ගන්නට පිළිවෙලක් නැද්ද? භික්ෂුන් වහන්සේලා තෙරුන් වහන්සේ වඩමවා ගන්නට නම් ආරාධනා කළ යුතු ක්‍රමය ගැන කියලා දුන්නා. හෝහි භන්තේ උපත්තම්බෝ කාතුං සාසන පග්ගහං ඉති බුත්තේ මහරජ තේරෝ එස්සතිසෝ ඉති ස්වාමීනි අප භාග්‍යතුන් වහන්සේගේ ශාසනය පිරිහීගෙන යයි. ඒතුම් බුදු සසුන යලි නගා සිටවීම පිණිස අපට උපකාරී වූ මැනවි. මහරජුරුවනි, ඔය අයුරින් අරවින් කොළොතින් අපගේ ඉෂ්ඨ විරෝත්තමයන් වහන්සේ වැඩම කරાવી. පුනාපි තේරේ මච්චේච රාජාසෝලස සෝලස විසුන් සහස්ස පුරිසේ තතවත්වාන පේසයි ඒ වතාවේ රජුරු එක් භික්ෂුන් වහන්සේ නමකට දහසක් පිරිවර භික්ෂුන් සහිතව මහා ස්තිවරයන් වහන්සේ 16 නමකුත් එක් ඇමතියෙකුට පුරුෂයන් 16 බැගින් කොට අමාත්‍යවරු 16 දෙනෙකුත් වශයෙන් පිරිසක් භික්ෂුන් වහන්සේලා පැවසූ අයුරින් ආරාධනාව ඇති පිටත් කෙරෙව්වා. තේරෝ මහල්ල කත්තේපි නාරෝ හිස්සති ආනකං තේරං ගංගායනාවය ආනේතාති චබ්‍රවි අපගේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ ගොඩක් වයසකයි කියලා දැනගන්න ලැබුණා. ඒ වගේම සතුන් යොදවන ලද වාහනයක් මතින් වඩින්නේ නැහැ කියලා දැනගන්ට ලැබුණා. එසේනම් දරුවෙනි ගංගා නම් ගඟින් නැව් පසුරක නංවාගෙන දෙගම් යූරේ රැකවරණ ධම්මවල වඩමවාගෙනෙන්ට කියලා රජුරෝ දැනුම් දුන්නා. ගන්්වා තීතං තතාවෝචුං සෝතං සුත්වාව උට්ඨහි නාවාය තේරං ආනේසුං රාජා පච්චුග්ගමේතහින් ඔවුන් ගිහින් ඒ කාරණේ තෙරුන් වහන්සේට සැලකලා අප මහරහතන් වහන්සේ ඒ අසූපමණින්ම වැඩ සිටි අසුනෙන් නැගිට වදාලා උන් වහන්සේව වඩමවාගෙන ආ නැව් පසුර පාටලී පුත්‍ර නගරාසන්නයේ තොටුපළට සේඳුණා මහරජුරුවෝ උන්වහන්සේ පිළිගැනීමට පෙර ගමන් කළා. ජානු මත්තං ජලං රාජෝ ගහිත්වා දක්කිනං කරං නාවායෝතරං තස්ස තේරසාදාසිගාරවෝ රජ්ජුරුවෝ ධනක් පමණ වතුරට බැස්සා නැවෙන් ගොඩට වඩින මහරහතන් වහන්සේ කෙරෙහි මහත් ගෞරවාදරයෙන් යුතුව තමන්ගේ දකුණු අත තෙරුන් වහන්සේට දුකු කළා. දක්ඛිනං දක්ඛිනේයෝ සෝ කරං රඤ්ඤානුකම්පකෝ ආලම්බිත්වානුකම්පාය තේරෝ නාවයෝතරී මහරජ්ජුරුවන් කරේ මහත් අනුකම්පා ඇති. දන් ලැබීමේ අතිශයින් සුදුසු වූ අපගේ මහරහතන් වහන්සේ අනුකම්පාවෙන්ම රජ්ජුරුවන්ගේ දකුණු අතෙහි එල්ලේගත් වාරුවෙන් යුතුව නැවෙන් ගොඩට වැටියා. රාජා තේරං නයත්වාන උයානං රතිවදනං තේ රසපාදේ දෝවිත්වා මක්කෙත්වා චනසීදිය රජුරු ඊතා සතුට වඩවන රාජ උද්‍යානයේ තෙරුන් වහන්සේව වඩමවා ගත්තා. තෙරුන් වහන්සේගේ පාදෝවණය කරවලා පාදයන්ගේ තෙල් ගල්වලා පසකින් වාඩි වුණා. සමත්ත භාවං තේ රස්ස විමන්සන්තෝ මහීපති දට්ටුකාමෝ අහං භන්තේ පාටිහිරන්ති අබ්‍රවි ශාසන අනුග්‍රහයත් තමන්ගේ විමතිය දුරු කිරීමත් යන කරුණවලට තෙරුන් වහන්සේ තුල ඇති දක්ෂතාව විමසන්නට ඕන කියලා රජුරවන්ට සිතුණා ස්වාමීනි මම ප්‍රාතිහාරයක් දකින්ට කැමතියි කියලා කිව්වා. කින්ති වුත්තේ මහී කම්පං ආහතං පුනරාහසු සකලා ඒක දේසාය කතරන් දට්ටු මෙච්චසි මහරජුරුවනි මොන වගේ ප්‍රාතිහාරයක්ද දකින්ට ආසා ස්වාමීනි මහ පොළොව සෙලවෙනවායි දකින්ට ආස කියලා පිළිතුරු දුන්නා. රජ්ජුරුවෙනි. මුළු මහත් පොළොව තලයේම සෙලවෙනවා දකින්ට දාස එහෙම නැත්නම් එක් ප්‍රදේශයක් පමණක් සෙලවෙනවා දකින්ටද. කෝ දුක්කරෝති පුච්චිත්වා ඒක දේසාය කම්පනං දුකරන්ති සුනිස්වාන තන්දට්ටු කාමතග්‍රවී ස්වාමීනි ඔය ප්‍රාතිහාර්ය දෙකෙන් වඩාත් අසීරු කුමක්ද මහරජුරුවනේ එක් ප්‍රදේශයක් පමණක් සෙලවෙන්ට සැලැස්වීමයි අසීරු එහෙමනම් ස්වාමීනි මං එක් ප්‍රදේශයක් පමණක් සොලවා ප්‍රාතිහාර්ය දකින්ටයි ආසා රතං අස්සං මනෝසංච පාතිචෝදක පූරිතං තීරෝ යෝජන සීමාය අන්තරම් හේ චතුද්දිසේ එතකොට අපගේ මොග්ගලී පුද්දතිස්ස මහරහතන් වහන්සේ යදුනක ප්‍රදේශයේ සීමා කෙරෙව්වා. ඒ ඇතුළත සතර දිසාවේ රතයකුත් අශ්වයකුත් මිනිසෙකුත් ජලය මොවිට දක්වා පුරවන ලද පාත්‍රයකුත් ලැබෙව්වා. තපෙත්වා තදං දේහි සහතං යෝජනං මහින් චාලේ සිද්ධියා తත්‍ර නිසින්නස්සච දස්සයි එසේ තබ්බෝ පුරත ආදියත් අඩක් අඩක් හසු වෙනසේ යදුනක ප්‍රමාණ වූ මහ පොළව සෙලවෙන ආකාරය ඒ උයනෙහි වාඩි වී සිටි රජුරවන්ට ඉරිදි බලයෙන් දකින්ට සැලැස්සුවා තේනා මච්ඡේන බික්ඛූනම් මරණේ නතනෝ පිච පාපස්සත්තිත්ත නත්තිත්තං තේරං පුච්චි මහීපති ඊට පස්සේ තමන්ගේ ඇමතියෙකු විසින් භික්ෂුන් වහන්සේලා ඝාතනය කරහු පාපය තමන්ටත් අයිති වුණාද නැද්ද කියලා රජුරුවන් අපගේ තෙරුන් වහන්සේගෙන් ඇසුවා පටිච්ච කම්මං නත්ථීති කිලිට්ටං චේතනං විනා තේරෝ බෝදේසි රාජානං වත්වා තිත්තිර ජාතකං එතකොට අපමහ තෙරුන් වහන්සේ මහණෙනි මම චේතනාව කර්මයයි කියමි යන බුද්ධ වචනය පෙන්වවදාලා කිලිටි චේතනාවක් නොමැතිව සිටි නිසා පාප කර්මයකට කාරණාවක් නැතයි ආબોධ කරවා දුන්නා. තිත්‍ර ජාතකයනොත් තව දුරටත් පහදලා දුන්නා. වසන්තෝ තත් සත්තාහං රාජුයානේ මනෝරමේ සික්ඛාපේසි මහීපාලං සම්බුද්ධ සමයං සුභං අපගේ මහරහතන් වහන්සේ මනෝරම්‍ය වූ රාජ උද්‍යානයේ සතියක් වැඩ හිටියා. ඒ කාලය තුල සම්බුදු රජාණන් වහන්සේගේ සුන්දර වූ ධර්මය කියලා රජුරුවන්ව ධර්මයේ හික්මවා වදාලා. තස්මින් යේවච සත්තාහේ දුවේ යක්කේ මහීපති පේසෙත්වා මහියං බිකු අශේෂේ සන්නේපාතයි. ඒ සතිය තුලත ධර්මාශෝක රජුරු යකුන් දෙදෙනෙකු පිටත් කරවලා දඹදිව වසන ධර්මවාදී අධර්මවාදී සියලුම භික්ෂුන් වහන්සේලා රැස් කෙරෙව්වා සත්තමේ දිවසේ ගන්්වා සකාරාමං මනෝරමං කාරේසි වික්කු සංගස්ස සම්නිපාතං අසේසතු හත්වන දවසේදී තමන් විසින් කරන ලද රම්‍ය වූ අශෝකාරාමයට ගොස් සියලු භික්ෂු සංඝයා රැස් කෙරෙව්වා. තේරේන සහයේ කන්තේ නිසින්නෝ සානි අන්තරේ ඒකේක ලද්දිකේ භික්ඛු පක්ඛෝ සිත්වාන සම්තිකං කඩතුරාවක් ඇතුළ තමාත් මොග්ගලේ පුත්ත පිස මහරහතන් වහන්සේත් පමණක් සිටියා. එක් එක් මතවාද දරන්නා වූ භික්ෂුන් වහන්සේලා වෙන් වෙන්ව තමන්ගේ සමීපයට කැඳවා ගත්තා. කිං වාදී සුගතෝ භන්ති ඉති පුච්චි මහීපති තේ සස්සතාදි කන්දිට්ඨෙන් ව්‍යාකාරයෙන් සුවයතා සකං එතකොට රජ්ජුරුව ස්වාමීනි සුගත වූ තථාගත බුදුරජාණන් වහන්සේ කවර මතයක් පවසනසේක්දයි කියා ඒ ඒ භික්ෂුවගෙන් අහනවා එතකොට ඒ භික්ෂුන් වහන්සේලා බාහිර ශාසනවලට අයත් මත මතාන්තරයන් කියමේ සදාකාලික ආත්මයක් ගැන කියන හේන් සුගතයන් වහන්සේ සාස්වතවාදී යනාදී වශයෙන් තම තමන්ගේ මත කියන්න පටන් ගත්තා. තේ මෙච්ඡා දිට්ඨිකේ සබ්බේ රාජා උප්පබ්බජාපයි සබ්බේ සට්ටි සහස්සානි ආසං උප්පබ්බජාපිතා එතකොට රජුරෝ මිත්‍යා දෘෂ්ටික වේ සියලු භික්ෂූන් සිවුරු හැරෙව්වා. එසේ සිවුරු හරවාලු පිරිස 60000ක් වුණා. අපුච්චි ධම්මිකේ බික්කු කිං වාදි සුගතෝ ඉති විපජ්ජවාදිතාහංසු තං තේරං පුච්චි භූපති ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ කවර දහමක් දේශනසේක්ද ඇසූ විට ධර්මවාදී භික්ෂූන් මෙහෙම කිව්වා. මහරජුරුවනේ අපගේ සුගතයන් වහන්සේ ස්කන්ධ ධාතු ආයතන ආදී වශයෙන් බෙද බෙදා ධර්මයේ වදාළෙහින් විභජ්‍යවාදී වනසේකයි කියලා. විභජ්‍යවාදී සම්බුද්ධෝ හෝති බන්තේ තියාහසෝ තේරෝවාමාතිතං සුත්වා රාජාතුට්ට මනෝ තදා එතකොට මහරජුරු ස්වාමීනි අපගේ සුගතයන් වහන්සේ විභජ්‍යවාදී වනසේක්දයි මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් ඇසුවා එසේය මහරජුරුවනි කියාවදාලා එතකොට රජතුමා එසේ පිළිතුරු දුන් භික්ෂූන් වහන්සේලා ධර්මවාදීන් බව දැනගෙන සතුටටපත් වුණා. සංඝෝ විසෝදිතෝ යස්මා තස්මා සංඝෝ පෝසතං කරෝතු භන්තේ චේවං වත්වා තේ රස භූපති ස්වාමීනි දැන් සංඝයා වහන්සේ පිරිසිදු බවට පත්වේ සිටිනවා නොවේ එහෙන් සංඝයා වහන්සේ පොහොය උපෝසත කරන සේක්වායි රජ්ජුරුවෝ අපගේ මහතෙරුන් වහන්සේට පැවසුවා. සංගස්ස රක්කං දත්වාන දගරම් පාවිසි සුබං සංඝෝ සමග්ගෝ හුත්වාන තදාකාසි උපෝසතං රජ්ජුරුවෝ සංඝයා වහන්සේට ආරක්ෂාව සලස්වලා සුන්දර වූ පාටලීපුත්‍ර නගරයට සැපත් වුණා. එතකොට සංඝයා වහන්සේ සමගිව පොහොය පෝසත කළා. තේරෝ අනේක සංකම්මා බිකු සංඝා විසරදී චලබින්නේ තේ පිටකේ පබින්න පටි සම්බිදේ අපගේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ නොයෙක් ගණනින් යුතු භික්ෂු සංඝයා අතරින් බිය තැති ගැනීම නැති විසරද භාවයටපත් සයවැදෑරුම් අභිඥා ඇති ත්‍රිපිටක ධාරී සතර සටිපටි සම්බිදාලාභී භික්ඛු සහස්සං උච්චිනේ කාතුං සද්ධම්ම සංඝහං තේහි අශෝකාරාමම්හි අකාසද්ධම්ම සංඝහං රහත් භික්ෂුන් වහන්සේලා දහස් නමක් තෝරාගත්තා. ඒ තුන්වන ධර්ම සංගායනාව කිරීම පිණිසයි. උන්වහන්සේලා විසින් අශෝකාරාමයේදී තුන්වන ධර්ම සංගායනාව කරනු ලැබුවා. මහා කස්සප තේරෝච යසත් තේරෝච කාරයුම් යතාතේ ධම්ම සංගීතින් තිස්සතේරෝපිතං තත අපගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ප්‍රථම ධර්ම සංගායනාව කරන ලද්දේ යම් අයුරින්ද යස මහතෙරුන් වහන්සේ දෙවන ධර්ම සංගායනාව කරන ලද්දේ යම් අයුරින්ද එසේින්ම අපගේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේද තුන්වෙනි ධර්ම සංගායනාව කොට වදාලා කතාවත් උප්පකරණං පරවාදප්ප මද්දනං අභාසිතස්ස තේරෝච තස්මෙන් සංගීති මණ්ඩලේ ඒ තුන්වන ධර්ම සංගායනා මණ්ඩපයේදී මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ අන්‍ය වූ අධර්මවාදී මතිමතාන්තරයන් මර්ධනය කරන්නා වූ කතාවස්තු නැමැති ප්‍රකරණය වදාළා එවං බික්කු සහස්සේන රක්ඛායාසෝක රාජිනෝ අයං නවහිමාසේහි ධම්ම සංගීති නිට්ඨිතා මේ විදියට ධර්මාශෝක රජුරුවන් විසින් සලසන ලද ආරක්ෂා ඇතිව රහතන් වහන්සේ දහසක් නමකගේ සහභාගීත්වයෙන් කරන ලද මේ තුන්වන ධර්ම සංගායනාව නව මාසයකින් නිමාවටපත් වුණා. රඤ්ඤෝ සත්ත රසේ වස්සේ ද්වාසත්තති සමෝයිසි මහා පවාරණායං සෝ සංගීතින් තං සමාපයි ඒවන විට ධර්මාශෝක රජතුමා රාජාභිෂේක කොට 1000ක් අවුරුද්දක් මොග්ගලී පුත්තිස්ස නැමැති අපගේ සංඝ ඉරිසියන් වහන්සේ උපසම්පදාව ලබා වස් 72ක් ඇතුව වැඩහුන්සේක. උන්වහන්සේ මහා පවාරණයේදී සංගායනාව સમાપ્ત කොට වදාලා. සාදුකාරං දදන්තිව සාසනට්ඨිති කාරණං සංගීති පරියෝසානේ අකම්පිත මහීපති එතකොට ගෞතම බුදුසසුන බොහෝ කල් පවතින ආකාරයෙන් සිදු වූ මේ තුන්වන ධර්ම සංගායනාව අවසානයේදී සාදුකාර දෙන්නියකසෙන් මහ පොළව කම්පාවටපත් වුණා හිත්වා සෙට්ටං බ්‍රහ්ම විමානම් පිමනුඤ්ඤං ජේ ගුච්ඡං සෝ සාසන හේතු නර ලෝකං ආගම්මා කා සාසන කිච්ඡං කත කිච්ඡෝ කෝනාමඤ්ඤෝ සාසන කිච්ඡම්මි පමජ්ජේති ගෞතම සම්බුදු සසුන නගා සිටුවීම එකම කාරණය කොට තිස්ස බ්‍රහ්ම රාජ්‍යයිතා මනෝඥ වූ බ්‍රහ්ම විමානය අතහැර පිළිකුල් දනවන සුළු මිනිස් ලොවේ අවුත් පිළිසිඳ ගත්තා. තමා විසින් සම්පූර්ණ කළ යුතු නිවන් මඟ සම්පූර්ණ කොට උතුම් අරිහත්වයට පත්ව සිටි අප තිස්ස තෙරුන් වහන්සේ ගෞතම සම්බුද්ධ ශාසනයෙහි දියුණුව පිණිස හේතු වූ ධර්ම සංගායනාව කොට වදාලා වෙන කවුරු නම් බුද්ධ ශාසනය තුල කළ යුතු දේ පිළිබඳ ප්‍රමාද වෙයිද සුජනප්පසාද සංවේගත්තාය කතේ මහා වංසෝ තතිය ධම්ම සංගීති නාම පංචමෝ පරිච්ඡේදු සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරනු පිණිස කරන ලද මහා වංශයේහි තුන්වන ධර්ම සංගායනාව නම් වූ පස්වෙනි පරිච්ඡේදයයි